හැමදිනාටම තෙරුවන් සරණයි අදත් සුපුරුදු පරිදි ශ්‍රවණට සිසිලස අන්තර්ජාල දහම් සේවාව ඔස්සේ අපි එකතු වෙන්නේ අභිධර්ම පාඩමට අදත් අපි කෙරෙහි ඊ타මාත්ම කරුණාවෙන් අපිට සම්බන්ධ වෙනවා නව ශ්‍රීලන්තයේ වැඩ වාසය කරන පූජ්‍යපාද වැඩිමඩ ජිනාලංකාර ස්වාමීන් වහන්සේ ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේව අද දවසේ 2017 මාර්තු මාස 30 වෙනිදා මේ සාකච්ඡාවට පාද නමස්කාර කොට පිළිගන්නවා සාමාන්‍ය වහන්සේට යොමු වෙනවා අද අපේ සාකච්ඡාවට ආරම්භයක් ලබා දෙන්න ලෙස. ඊරුවන් සරණයි. නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස තුන් ලෝකේට මහා කරුණාවෙන් පිහිට වී වදාලා වූ ਸਰවචිතා ඥාණයෙන් සමන්නාගත වූ මහා කරුණා සමාපatti ඥාණයෙන් සමන්නාගත වූ දස බලධාරී වූ චතුවිශාරද වූ ශාන්තිනායක සම්මා සම්බුදුරජාණන් වහන්සේට තමන් වහන්සේගේ సంతාණයෙන් සියලුම ක්ලේශ ධර්මයන් නැසුවා වූ ක්ලේශ ධර්මයන් පළවා හැරියා වූ සංසාරයට බැඳ බඳවන්නා වූ සංසාර චක්‍රයේ කෙලෙස් අර සිඳබිඳ දැමුවා වූ සියලුම ලෝක සත්වයාට කරුණාවෙන් ධර්ම දේශනා කරන්නා වූ ඒ නිසාම උන්වහන්සේ වැඳුම් පිඳුම් වලට සුදුසු වන්නා වූ ගුණෙන් යුක්ත වූ ශාන්තිනායක සම්මා සම්බුදුරජාණන් වහන්සේට මේ ධර්ම සාකච්ඡාව ආරම්භ කිරීමට ප්‍රථමයෙන් ಗುಣ සිහිපත් කොට වැඳ නමස්කාර කරනවා නමස්කාර වේවා. ඒ සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ సంతානයේ කෙලෙස් කිනි නිව්වා වූ ඒ අතිමధుරු ශ්‍රී සද්ධර්මස්කන්ධයට උන්වහන්සේ අවබෝධ කරගත්තා වූ දේශනා කොට වදාලා වූ ශ්‍රී සද්ධර්මස්කන්ධයට නමස්කාර කරන මාගේ නමස්කාරය වේවා අෂ්ටාර්ය පුජ්‍යන මහා සංඝරත්නයට ඔබ සිරිසින් වැඳ නමස්කාර කරන මාගේ නමස්කාරය වේවා. බුද්ධ රත්නයට, ධම්ම රත්නයට, සංඝ රත්නයට වන්දනා කිරීමේ කුසල බලයෙන් බුදුගුණ සිහිපත් කිරීමේ කුසල බලයෙන් සහ බුද්ධ ධම්ම සංඝයන ත්‍රිවිධ රත්නය අනන්ත පරිමාණ ගුණ ආනුභාව බලයෙන් මේ පින්වත් ධර්මයේ අහන්ට සැදී පැදී පෙර ගැසී සිටින්නා වූ සියලු දෙනාට අදත් මේ කියා දෙන්නා වූ ධර්ම කරුණ ටික වැටහේවා තේරේවා තේරුම් ගන්න ශක්තිය ලැබේවා ඒ වාගේ මේ සඳහා අවශ්‍ය කරන්නා වූ ශ්‍රද්ධා ගුණේ වැඩේවා බුදුරජාණන් වහන්සේ කෙරෙහි ධර්මයේ කෙරෙහි සංඝ රත්නයේ කෙරෙහි ඒ වාගේම මේ කියලා දෙන කරුණු කෙරෙහි සිහිය මතුවේවා කුසල වීර්යය හදාගෙන සමාධිගත හිතකින් මේ ධර්මයේ අසාගෙන ප්‍රඥාවෙන් අවබෝධ කරගන්නට ලැබේවා මේ ධර්මයේ ඇසීම ධර්මයේ හිතීම ධර්මයේ මෙනෙහි කිරීම හැම දිනාටම නිවන් මාර්ගයක් ධර්ම මාර්ගයක් කෙලසුන්ගෙන් මිදී යනා මාර්ගයක් වේවා කියලා මෛත්‍රියෙන් ප්‍රාර්ථනා කරනවා ඒ ප්‍රාර්ථනාවත් එක්ක මේ පින් උතුම්ට අදට ගැළපෙන ධර්ම කොටසක් කියලා දෙන්න අපි මේ කාලය යොදා අද මම කල්පනා කළා මේ පින්වත් හැම දිනාටම තවත් අලුත් ධර්ම කොටාසයක් මේ ප ဋ ාණ දේශනාව අනුසාරයෙන් කියලා දෙන්න. අපි නැවත සිහිගන්වා ගන්නට ඕනේ මේ දවස්වල අපි කතා කරන්නේ බුදුරජාණන් වහන්සේ දේශනා බුදුරජාන් වහන්සේ දේශනා කොට වදාළ ඒ ධර්මස්කන්ධේ ප ဋ ාණේ එහෙම නැත්නම් නොයේ හේතු කාරණා ඉදිරිපත් වීම නිසා ධර්ම ඒ ධර්ම තවත් තවත් ධර්ම වලට උපකාර වෙන බලපෑම් කරන ආකාරයේ පිළිබඳව කියලා දෙන්නා වූ ධර්ම කොටාසයට. එහෙම නැත්නම් ප්‍රත්‍ය ධර්මයන් පිළිබඳව. මේ ප්‍රත්‍ය ධර්ම 24ක් තියෙන බව අපි අහලා තියෙනවා. මේක කලමුත් දැනගත්තා. අපි මුල් පාඩම් වලදීත් මේ කරුණු කියලා දීලා තියෙනවා. අද මේ පින්වතුන්ට <clears throat> මේ කියලා දෙන්න මම හිතාගත්තේ ප ဋ ාණ ධර්ම කුට්ඨාසයේ කියවෙන්නා වූ 6 වෙනි ප්‍රත්‍ය ධර්මය ඒ තමයි සහජාත ධර්මය. මීට පෙර අවස්ථාවලදී කියපු දේවල් අපි ප ဋ ාණ ධර්ම එහෙම නැත්නම් ප්‍රත්‍ය ධර්ම පහක් මේ පින්වතුන්ට කියලා දුන්නා හේතු ප්‍රත්‍යය ආරම්මන ප්‍රත්‍යය පිළිබඳව අධිපති අනන්තර සමනන්තර කියන ප්‍රත්‍ය ධර්ම අද 6 වෙනි සහජාත ප්‍රත්‍ය ධර්මයේ කියමු. භාෂාව පිළිබඳව යම් යම් ගැටලු සහගත තැන් තියෙනවා නම් ඒවත් निराකූල निराවුල් කර ගන්න ඕන ධර්මයේ තේරුම් ගන්නට ඒක උතාමත්ම හොඳ පිහිටක් වෙනවා රුකුලක් වෙන උපකාරයක් වෙනවා මේ ධර්මය අහගෙන සිටින්නා වූ සියලුම දෙනා ධර්මයේ හොයාගෙන මෙනෙහි කිරීමට සැදී පැහැදී පෙළගැසීන පිරිසක් පළමු කොටම මේ මතක් කරන්න ඕනේ අපි මේ මධ්‍යම ප්‍රමාණයෙන් ධර්ම සංකලනයක් අරගෙන තමයි ධර්ම එක්කාසුවක් අරගෙන තමයි මේ කටෙත් කතා කතා කරන්නේ. මේ ධර්ම කරුණුදී කතා කරන්නේ. Tamanටම ආවේනික ලක්ෂණයක් දරාගෙන ඒ ලක්ෂණය වෙනත් ධර්මයක් එක්ක පොදුවේ සම්බන්ධ කරගන්නේ නැතුව තමන්ටම ආවේනික වූ වෙනස් වූ ධර්මයක් දරාගෙන තිබෙන ක්‍රියාත්මක වෙන ධර්ම සමූහයක් ධර්ම පොදියක් ධම්මිතියක් තියෙනවා. ඒවා වර්ග කරගත්තා දේශනා අනුසාරයෙන්. සිත කියන ධර්මය, චෛතසික, රූප ධර්ම, නිර්වාණ ධර්ම. මේ චිත්ත චෛතසික රූප නිර්වාණ කියන ධර්ම කොටස් හතරෙන් සංසාරයේ සකස් වෙලා තිබෙන්නේ සංසාරයේ සකස් වෙලා සංසාරයේ ක්‍රියාත්මක වෙලා පවතින්නේ යන්නේ ධර්මතා තුනකින්. ඒ තමයි සිත කියන ධර්මයයි චෛතසික ධර්මයි රූප ධර්මයි එකට ගොනු වෙලා එක්කාසු වෙලා මිති ගැහිලා ඒවා තවත් ධර්ම වලට ඒ වර්ගයේම ධර්ම වලට බලපෑම් කරමින් ඒ වාගේම ඒ වගේ තව ධර්ම හදමින් ඒ වගේම උපකාර ලැබමින් ඒක හේතු ප්‍රත්‍ය ධර්ම බවට පත් වෙලා හේතුපත් සත්‍ය හේතුඵල ධර්ම රාමුවේ කැරකි කැරකි සුලි හැදි හැදි ගුලි වෙවි ඒ වගේම ඇඹරෙමින් මේ සංසාරයේ ක්‍රියාත්මක වෙනවා පැවතීම සිද්ධ වෙනවා ධර්මතා තුනකි ඒ තමයි සිත් චිත්ත චෛතසික රූප කියන ධර්ම කොටස කොටස් මේ බුදුරජාණන් වහන්සේ දේශනා කරපු අගය කරපු ධර්මයේ තමයි නිර්වාණ ධර්මය. බුදුරජාණන් වහන්සේ අවබෝධ කරගත්ත ධර්මයේ නිර්වාණ ධර්මය. නිර්වාණ ධාතුව. මේ නිර්වාණ ධාතුවේ සිත් නැහැ, නිර්වාණ ධාතුවේ චෛතසික ධර්ම නැහැ, නිර්වාණ ධාතුවේ රූප නැහැ. එතකොට මේ බුදුරජාණන් වහන්සේ උතුම් ධර්මයක්, ශ්‍රේෂ්ඨ ධර්මයක්, සූක්ෂම ධර්මයක්, ප්‍රණීත ධර්මයක්, විවේකී ධර්මයක් හැටියට උතුම් ආර්ය ධර්මයක් හැටියට සඳහන් කරන්නේ නිර්වාණ ධාතු. අපි සෑමදිනාම බණ අහන්න ඕනේ, බණ හිතන්න ඕනේ, මෙනෙහි කරන්න ඕනේ, සක්ම කරන්න ඕනේ. අර නිර්වාණ ධාතුව කියන හිතත් චෛතසිකත් රූපත් නැති තැනටපත් වෙන්න. එහෙම තියෙද්දී ඒ නිර්වාණ ධාතුව නිර්වාණ ධාතුව අගේ වෙච්ච නිර්වාණ ධාතුව අගේ කරපු නිර්වාණ ධාතුව උතුම් කොට සලකපු ඒ නිර්වාණ ධාතුව උතුම් කොට දේශනා කර බුදුරජාණන් වහන්සේ එහෙම මේ නිර්වාණ ධාතුවේ මේ ටික නැහැ චිත්ත චෛතසික රූප නැහැ. ඒක ඒ චිත්ත චෛතසික රූප නැති නිසාම නිවිච්ච තන. චිත්ත චෛතසික රූප නැති නිසාම හේතු නැති තන. චිත්ත චෛතසික රූප නැති නිසාම ඵල නැති තන. ඒ වගේ තනක් අගය කළ තියෙද්දී මින් නරකයි. හොඳ නැහැ. සංසාරගතයි. සංසාර ඒ ක්‍රියාත්මක වෙනවා. සංසාරයේ හේතුඵල ධර්ම සාමූහයේ ක්‍රියාත්මක වෙනවා. ඉතින් මේ වටිනාකමක් දීලා නැති දුකයි සමුදයයි කියලා වැඩිපුර කතා කරපු. මේ ධර්ම පිළිබඳව ඇයි අපි හිතන්නේ? ඇයි අපි මෙනෙහි කරන්නේ? ඇයි අපි සලකන්නේ? ඇයි අපි අහන්නේ? කියලා අපිට ප්‍රශ්න ඇති වෙනවා. ඉතින් <clears throat> නිර්වාණ ධාතුව අවබෝධ කරගන්නට නම් ඇයි මේවා? ඇයි මේ බුදුරජාණන් වහන්සේගේ බුදුරජාණන් වහන්සේගේ හිතට ගැළපෙන බුදුරජාණන් වහන්සේගේ නුවණට අහුවෙන බුදුරජාණන් වහන්සේට පමණක් අවබෝධ වෙනවා කියන මේ ධර්ම කොටස්. ඇයි අපි මේ අහන්නේ හිතන්නේ මෙනෙහි කරන්නේ අපේ කාලය අපරාධ යනවා නේද? අපේ නිවන් මඟ දික් වෙනවා නේද කියලා යම් යම් අය ප්‍රශ්න නොහා ප්‍රශ්න අහනවා. එහෙම අවස්ථාවල් තියෙනවා. <clears throat> මේ මෙතෙන්ට උත්තරයක් මෙතනම තියෙනවා. ඒ ටිකක් කියලා තමයි අද අපි මේ ධර්මය හිතන්ට බහින්ට ඕන වෙන්නේ. සිත් 89ක් තියෙනවා කියලා කිව්වා. චෛතසික ධර්ම 52ක් තියෙනවා කියලා කිව්වා. රූප ධර්ම 28ක් තියෙනවා කියලා කිව්වා. නිර්වාණ ධාතුවයි. නිවන් අවබෝධ කරගන්නට යන නිවන් ගමනේ අපිට නිවන් අවබෝධ කරගන්නට තියෙන්නේ තියෙන නිවන අවබෝධ කරගන්නට උපකාර වන ධර්ම ටික තියෙන්නේ නිවන පැත්තේ නෙවෙයි. නිවන් අවබෝධ කරගන්නට හේතු වෙන ධර්ම ටික තියෙන්නේ නිවන් පැත්තේ නෙවෙයි. මේ මෙහා පැත්තේ තියෙන්නේ. චිත්ත චෛතසික රූප කියන මෙහා පැත්තේ තියෙන්නේ. ඒක නිසා මේ ඒවා හේතු ප්‍රත්‍ය ධර්ම සමූහ හේතුඵල ධර්මයේ එක තැනක කාණ්ඩගත කරලා තියෙනවා. ඒ කියන්නේ ආර්ය මාර්ග සිත් ආර්ය මාර්ග හතරයි ඵල හතරයි. එහෙම නැත්නම් සිත් හතරයි එහෙම නැත්නම් මාර්ග සිත් හතරයි ඵල සිත් හතරයි. මේ මාර්ග සිත් ඵල සිත් හතරෙන් තමයි අපි මෙතනින් එහා පැත්තට ඇත්ත වශයෙන්ම ගොඩ වෙන්නේ. ඒක නිවන් පැත්තේ නෑ. දැන් නිවන් නිවන් දැක්කයින් පස්සේ සෝවාන් මාර්ගයවත් රැඳෙන්නේ නෑනේ. සකදාගාමි මාර්ගයේ හිතවත්, ඵලසිතවත්, අනාගාමි මාර්ගඵල සිතවත් අරිහත් මාර්ගඵල සිතවත් මොකක්වත් රැඳින්නේ හැබැයි මේ හේතුප්‍රත්‍ය ධර්මයන් ක්‍රියාත්මක වෙන හේතුඵල ධර්මයන් ක්‍රියාත්මක වෙනවා මෙතනත්. ඉතින් මේ හේතුඵල ධර්ම රාශියකම තිබෙන්නා වූ කොට්ඨාසයකින් තමයි නිර්වාණ නැමැති ධර්මය අපි අවබෝධ කරගන්නේ. ඒක නිසා මේ නිවන් අවබෝධ කර ගැනීමට තරම් තිමත් වූ ප්‍රභාස්වර වූ දියුණු වුණා වූ මනසක් කෙනෙකුට නැහැ. එහෙම තියෙනවා නම් ඒ අය මේ වෙනකොට සෝවාන් සකදාගාමි අනාගාමි අරියත් මාර්ගවලින් ඒ අය නිවන් දැකලා. ඒක නිසා මේ නැති අය මේකෙන් කියන්නේ ඔකෝටම නෑ කියලා. මේ නිවන් අවබෝධ කරගන්න තරම් ශක්තියක් නැති අය ගැන කියන්නේ. දැන් බුද්ධකාරයේ අයත් වගේම බණ භාවනා කරන අය නෙවෙයි මේ කියන්නේ. දැන් අපිට ඒ නිවන් අවබෝධ කරගන්නට නිවන් පෙනෙන නිවන් දකින නිවන් දැනෙන නිවන් අහුවෙන මහා ප්‍රඥාවක් තියෙන්න ඕනේ. ඒක සූක්ෂමයිනේ නිර්වාණ ධාතුව. ඒ සූක්ෂම වූ ප්‍රභාසර වූ සියුම් වූ ධර්මයේ තේරුම් ගන්නට අවබෝධ කරගන්නට සුදුසු නුවණක් සුදුසු ප්‍රඥාවක් ශක්තිමත් වූ ප්‍රඥාවක් නුවණක් අපිට තියෙන්න ඒ නුවණ ලබන්ට හේතු වෙන්නා වූ දෙයක් තමයි බණ ඇසීම. බණ අසන කොටත් ඒ ධර්ම කාණ්ඩවල තිබෙනවා සමහර ධර්ම කොටස් අහනකොට ශ්‍රද්ධාව හිතේ මතුවෙවි මතුවෙවි නිකන් රැලි රැලි වගේ ගලාගෙන මතුවෙවි ඉදිරිපත් වෙනවා එන. සමහර අවස්ථාවලදී බණ අහනකොට ඒ ධර්ම කරුණු නිසා සිහිය හොඳට පිහිටන ස්වභාවයක් තියෙනවා වීරිය මතුවේ වෙනවා. සමහර ධර්ම කරුණු අහනකොට සමාධි ගුණය ගොඩාක් එනවා. හරි නිෂ්කලංක සාන්ත සෞම්‍ය මෘදු හිත ඇති වෙනවා. සමහර ධර්ම කරුණු අහද්දී සන්තෝෂේ ප්‍රභා සන්තෝෂය හිතේ ප්‍රභාසර ගතිය ඒ වාගේම තමයි හරි අවබෝධයක් ධර්මයේ ගැන අවබෝධයක් හිතීමක් මෙනෙහි කිරීමක් තේරුම් යාමක් කියලා. ඒ නිසා සමහර ධර්ම කරුණු වලින් අධික වීරියක් සමහර වෙලාවෙන් සද්ධාාවක් සමහර වෙලාවෙ සතුටක් සමහර වෙලාවෙ ධර්ම කරුණු වලින් මේ ප්‍රඥාව සමාධි වැඩෙනවා. දැන් අපි මේ කතා කරන්න ආව කොටස විශේෂයෙන්ම සද්ධාව වගේම ප්‍රඥාව දියුණු කරගන්නට හේතු වෙන ධර්ම අතපත ගැහිමක් මේ. මේ අපිට ගැළපෙන ආකාරයට යොදලා තිබෙන ධර්ම කරුණු තමයි අපි මේ කියලා දෙන්නේ. දැන් මේ ඔක්කොම ටික මේ පින්වතුන්ට ගිහි ජීවිතයක් ගත කරන මේ පින්වතුන්ට මේ ටික ඔක්කොම එකට එකපාරම අහුවෙන්නේ නැහැ හිතට. ඒක නිසා අහුවෙන ප්‍රමාණයට අහුවෙන විදියකට ගැටලුටෙන් පොඩ්ඩක් සල් निराකූල කරලා ඒවා ලිහලා කියලා මේ පින්වතුන්ගේ හිත්වලට මේක පොඩ්ඩක් වැක්කිරෙන්න මේ පින්වතුන්ගේ හිත්වලට පොඩ්ඩක් මේක ලං වෙන්න මේ පින්වතුන්ගේ හිත්වලට මේක ටිකක් හොඳට දැනෙන්න පෙනෙන්න හරිගස්සලා දෙන එක තමයි මේ දේශනාවකදී කෙරෙන්නේ ඒක දේශක සහ ශ්‍රාවක දෙපක්ෂයටම ප්‍රඥාව ඇති කරගන්න හේතු වෙනවා. ඒ නිසා ඒ යන ධර්මයේ ආහන හිතන මෙනෙහි කරන ධර්ම ගමන් මගේ තවත් එක අවස්ථාවක් මේ. ඒ නිසා අද මේ ප්‍රඥාව දියුණු කරගන්නට සමාධි ගුණය වඩා ගන්නට වැඩෙන්න බුදුරජාණන් වහන්සේ කෙරෙහි උන්වහන්සේගේ ඥානීය ප්‍රඥාව කෙරෙහි හොඳ ප්‍රසාදයක් පැහැදීමක් ශ්‍රද්ධාවක් ඇතිවෙන්න ඇතිවෙන්න හේතු වෙන ධර්ම ගොඩේ. ඒ වගේම මහා සංඝරත්නය කෙරෙහි සරියුත් මහ රහතන් වහන්සේ කෙරෙහි අතිශය ගෞරවයක් ශ්‍රද්ධාවක් උපදවා ගන්නට හේතු වෙන ධර්ම කරුණවල අපි මේ ටික අද අපි හිතලා හිතමු මෙනෙහි කරමු. දැන් මේ භාෂාවක් තියෙනවා වාක් මාලාවක් තිබෙනවා ඒ වගේම වචන භාවිතයක් තිබෙනවා මේ ධර්මයක් දේශනා කරනකොට. ඒක බුදුරජාණන් වහන්සේත් අනුමත කරා බුදුරජාණන් වහන්සේත් මේ වචන භාවිතාවෙන් තමයි අවබෝධ කරේ. දේශනා කරේ. ඉතින් ඒක කාය විඤ්ඤාතිය. මේ වචී විඤ්ඤාතිය. උන්වහන්සේගේ සමහර අවස්ථාවලදී කාය විඤ්ඤාතිය තිබුණා. වචී විඤ්ඤාතිය තියෙනවා. වචී විඤ්ඤාතිය හරහා තමයි නිරුත්‍ය එහෙම නැත්නම් භාෂාව උපකාර කරන මේ කියන්නේ. මේ තිබෙනවා අද කතා කරන මාතෘකාව සහජාත ධර්ම. අදට ඔක්කොම කියාගන්න බැරි නමුත් අපි තරමක් ගමු. සහජාත පච්චේ මේ වචනේ අපි දන්නවා ප්‍රත්‍ය කියන එක. උපකාරක ධර්මයේනේ. දැන් සහජාත කියලා කියන්නේ මේක මීට ඉස්සරත් මම හිතන්නේ කියන්න ඇතේ කියලා හිතනවා. සහජාත. එකට උපන්. ධර්මයන්ගේ උපකාරක ස්වභාවය. සහ කියලා කියන්නේ සමග එකට ඒකයි ඒකේ තේරුම සහ තව උකට වචනයක් තිබෙනවා සමානකමක් තිබෙන සද්ධින් කියලා. සද්ධින් කියලා කියන්නේ සමග. ඒව එකට කියන එකයි. අපි කියන්නේ තිසරණේන සද්ධින් පංචශීලං ධම්මං යාචාමි කියලා. තුන් සරණේ සමග පංචශීල ධර්මයේ මම ඉල්ලා සිටිනවා කියලා ওই සද්ධින් වචනේ. ඒකට සමාන වචනයක් තමයි සහ දැන් ඔක සිංහල භාෂාවෙත් පාවිච්චි කරනවා සහචරයෝ කියලා. සහචරය. සහචරයෝ කියලා කියන්නේ එකට හැසිරෙන්නා වූ එකට ওই ගමන් බිමන් යන්නා වූ අයට කියනවා සහචරයෝ කියලා. නිතරම එකට ගැවසෙනවා. ඊළඟට කියනවා සහජාත සහජාත කියලා කියන්නේ එකට හටගත් එකට උපන් එකට ඇති වෙච්ච එකට ඇති වී කටයුතු කරන දැන් මේ මේ මේ ධර්මවල සහජාත එකට හටගන්න ධර්ම වල තිබෙන උදව් උපකාර පිළිබඳව එකට රංචු ගැසී උපදින ධර්මවල තිබෙන ඔවුනොවුන්ට මේ ප්‍රත්‍ය වෙන ආකාරය තමයි මේකෙන් කියන්නේ. ඒක ප ဋ ාණ උද්දේශය කියන්නේ මේ විදිහටයි ඔක මේ වාක්‍යගත කරලා තියෙන දේශනා කරලා තියෙන්නේ. චත්තාරෝ කන්දා අරූපිනෝ අඤ්ඤමඤ්ඤං සහජාත පච්චයේන පච්චයෝ කියලා එක වාක්‍යයක් සඳහන් වෙනවා. <clears throat> ඔක මේ අපේ පින්වතුන්ට ওই ප ဋ ාණ ಉದ್ದೇಶය ගැන සජ්ජායනා කරනකොට ඔක පෙනේවි දැනේවි. චත්තාරෝ කන්දා අරූපිනු. අඤ්ඤමඤ්ඤං සහජාත පච්චේන පච්ච මේකේ තේරුම චත්තාරෝ කන්දා අරූපිනු අරූපී වූ ස්කන්ධ හතරක් කියන එක ස්කන්ධ හතර අරූපී වූ ස්කන්ධ හතරක් අඤ්ඤමඤ්ඤං ඕනෝන්ට සාජාත භාවයෙන් උපකාර වෙනවා කියන එක. සාජාත පච්චේන පච්චය. අද මේ කතාව කියනකොට වචනයක් භාවිතා කරනවා චත්තාරෝ කන්දා කියලා. ඉස්සෙල්ලා ඕක ඒ තරම් කියුණේ නැහැ. ওই පංචස්කන්ධ කතාව තමයි මේක කියවෙන්නේ. දැන් මේ මේ චිත්ත චෛතසික රූප ධර්ම පිළිබඳව ගත්තම චිත්ත චෛතසික රූප ස්කන්ධ වැටෙන්නේ එතනනේ. දැන් නිර්වාණ ධාතුව පංචස්කන්ධයට අයිති නෑනේ. එතකොට පංචස්කන්ධේ උපාදානස්කන්ධේ ඔක්කොම සංඛ්‍යාගත කරන්නේ සහ කොටස් කරන්නේ බෙදාගන්නේ ඔය චෛතසික ධර්ම වලින්ම රූප වලින්ම. දැන් මේ රූපය කියන එක අරූපී එකක් නෙවෙයි. රූපයක්නේ. රූප ධර්ම 28. දැන් මෙතන කතා කරන්නේ අරූපී කියේ ධර්ම. ඒක නිසා සිත් 89න් ඊළඟට චෛතසික ධර්ම 52කින් ඔය කොටස් දෙක අපි අරූපී ධර්ම ස්කන්ධ අරූපී ධර්ම ස්කන්ධ හතරක් හදනවා. අර කොටස් කරගන්නවා. අවබෝධයට කොටස් කරගන්න. ඒකෙන් චෛතසික ධර්ම 52 ඇතුලේ තිබෙනවා වේදනාව කියලා චෛතසිකයක්. ඒ චෛතසිකයේ ගණන් ගන්නෙම වේදනා ස්කන්ධයටයි. ඔක හැම තැනම හැසිරෙනවා. ඒක නිසා වේදනා ස්කන්ධයයි. තව චෛතසික ධර්ම 51ක් තිබෙනවා. ඒකෙන් සංඥා චෛතසිකය සංඥා ස්කන්ධය හැටියට සඳහන් කරනවා. තව තියෙනවා චෛතසික ධර්ම 50ක්. ඒ 50ම සංස්කාර ස්කන්ධය හැටියට සලකනවා. එතකොට චෛතසික ධර්ම 52කින් ස්කන්ධ අරූපී ධර්මනේ මේවා. ස්කන්ධ තුනක් සකස් වෙනවා. තුනක් තියෙන බවට අපි අවබෝධ කරගන්න තියෙනවා. ඒ තමයි චෛතසික 52 දෙකෙන් තමයි වේදනා ස්කන්ධය අහුවෙන්නේ. ඒකෙන් තමයි සංඥා ස්කන්ධය අහුවෙන්නේ. ඒ ගොඩෙන් තමයි සංස්කාර ස්කන්ධය අහුවෙන්නේ. එතකොට මේවා අරූපී ධර්ම කොටවල් තුනක්. වේදනාව වේදනා ස්කන්ධයයි අරූපී සංඥාව සංඥාස්කන්ධයයි අරූපී අනිත්‍යයිතික ධර්ම 50 සංස්කාරස්කන්ධයයි ඒවත් අරූප. එතකොට අරූපී වූ ඒ කියන්නේ රූප නොවන රූප නැති රූපගතියක් නැති අරූපී වූ ධර්ම ගොඩවල් ස්කන්ධ ගොඩවල් තුනක් තියෙනවා. මෙතන. ඊළඟට චෛත් මේ විඥාන ස්කන්ධය ගත්තම ඒ විඥානස්කන්ධයේ හිත සිත් 81ක් සලකන්නේ ඒ සිත් 81ම සලකනවා විඥාන ගොඩ විඥාන රාශිය විඥාන සමූහය විඥාන ස්කන්ධය දැන් මේ මේ කියන්නා වූ ධර්ම හිතත් ඇවිල්ලා අරූපීනේ. දැන් මෙතන මේ කියපු කතාවේ තියෙනවා මේ පින්තු තේරෙනවා චත්තාරෝ කන්දා අරූපිනෝ කියලා කියන්නේ වේදනාවයි සංඥාවයි චෛතසික ධර්ම 50 නම් වූ සංස්කාර ස්කන්ධයයි හිත් එකයි. මේවා ස්කන්ධ හතරක්. මේ ස්කන්ධ හතර අඤ්ඤමඤ්ඤ ඔවුනොවුන්ට වේදනාව සංඥාවට සංඥාව වේදනාවට සහ හිතට සංස්කාරයෝ අනිත් ධර්ම තුනට ඔවුනොවුන්ට උපකාර කරගන්නවා. ඒ දැන් ඒක හරි මේක හිතිය යුතු දෙයක්. හොඳට මෙනෙහි කළ යුතු දෙයක්. දැන් බලන්න මේ අපි මේක මීට ඉස්සරක් කියලා තියෙනවා. මේසයක් මේසයක් හැටියට සැලකෙන්නේ කකුල් හතරක් තියෙන ඊළඟට කකුල් හතරක් තියෙන ලෑල්ලක් ගහලා තියෙන මේ එක්තරා ලී වලින් හදපු වස්තුවක්. මේ මේ වස්තුවේ කකුල් හතරක් තියෙනවා. මේ කකුල් හතරේ තිබෙනවා වැඩ කටයුතු විශේෂ වැඩ කටයුත්තක් තිබෙනවා. ඒ වගේම තමයි එකම වෙලාවේ සිද්ධ වෙනවා වැඩ කටයුතු මෙයාගෙන් එක පාදයකින් දෙකක් සිද්ධ වෙනවා. ඒ තමයි මේක මේ මේසේ ගැන කියන්නේ. එක මේස තකුලකට බෑ අර මේසේ දරාගෙන ඉන්න. මේස ලෑල්ල දරාගෙන ඉන්න බෑ. ඒ නිසා තව මේස කකුල් තුනක් ඒකට උදව්වට ඉන්නවා. දැන් මේ මේ එක මේස කකුලක් දරන්නේ එක්තරා බර ප්‍රමාණයක් පමණයි. අනිත් මේෂ කකුල දරන්නේ තවත් බර ප්‍රමාණයක් පමණයි. ඒ මේෂ කකුල් එක්තරා බර ප්‍රමාණයක් දරනවා. එතකොට එක මේෂ කකුලක් අනිත් මේෂ කකුල් තුනට වැටෙන්නා වූ බර අඩු කරලා ඒ අයට උදව්වක් වෙනවා. ඒ තුන් දෙනාටම දැන් අපි හිතමු එක මේස කකුලක් අයින් වෙච්ච ගමන්ම ඒ අයින් වෙච්ච මේස කකුලේ බර අනිත් තුන් දෙනාට බෙදෙනවනේ. ඒ වගේ. එක මේස කකුලක් අනිත් තුන් දෙනාගෙන් ලැබෙනා වූ උපකාරය ලබනවා. ඒ කියන්නේ දැන් තනි මේස කකුලකට වැටෙන්න තියෙන බර අනිත් මේස කකුල් තුන දරාගෙන ඉන්න නිසා මෙයාට සැහැල්ලුවක්. ඒ සැහැල්ලුව ලබනවා මෙයා. ලබන ගමන්ම අනිත් තුන් දෙනාට යම්කිසි බරක් වැටෙන්න තිබෙනවා නම් ඒක මෙයා අඩු කරලා දෙනවා. එකම වෙලාවේ අනිත් මේස කකුල් තුනටම උපකාර වෙනවා සහැල්ලු වශයෙන්. සහැල්ලු කරලා දීම වශයෙන් ඒ වගේම තමයි ඒ වෙලාවෙම තමන් අනිත් අයගෙන් උදව්වක් ලබනවා ඒ අය Tamanට ඔක්කොම බර දෙන්නේ නැතුව දරාගෙන මේ සිද්ධිය එක වෙලාවෙ සිද්ධ වෙන්නේ මේ මේෂ කකුල් හතරම කරන්නේ එක වැඩයි මේෂේ දරාගෙන ඉඳීම ඒක නිසා මේ මේක සහජාත ධර්ම උදව්වක් උපකාරයක් හැටියට මේක තේරුම් ගන්නට මේක සහජාත ධර්ම ස්වභාවයක් අපි ඔක මිනිස්යන්ට දාලා ගත්තොත් මේසයක් වගේ ලෑල්ලක් හතර දිනක් උස්සගෙන ඉන්නවා. හතර දිනක් එකතු වෙලා මේසය ලෑල්ලක් උස්සගෙන ඉන්නවා. සමව උස්සගෙන ඉන්නේ. අපි හිතමු අරගෙන යනවා කියලා. මේ අරගෙන යනකොට ඒ තුන් දෙනා ඒ හතර දෙනා ඔවුනොවුන්ට එක මිනිස්සේ අනිත් තුන් දෙනාට උදව් වෙනවා. දෙවෙනි මිනිසයා තුන්වෙනි මිනිසයා හතරවෙනි මිනිසයා මෙයාගේ උදව්ව ලබනවා. දෙවෙනි මිනිසයා මොකද කරන්නේ? පළවෙනි එක්කෙනාටයි තුන්වෙනි එක්කෙනාටයි හතරවෙනි එක්කෙනාට උදව් කරනවා. එයත් බරක් තරහ ගන්නවා. ඒ වගේම අනිත් අයගේ උදව්වත් ලබනවා. මෙන්න මේ විදිහට සහජාත ධර්මයෝ ඔවුනොවුන්ට එකිනෙකාට උදව් කරනවා උදව් ලබනවා. ඒක නිසා කියනවා සහජාත උදව් කිරීම වශයෙන් එකට ඉපදිලා ඔවුනොවුන්ට උදව් කිරීම වශයෙන් උපදින මේ උපකාර වෙනවා කියලා. දැන් මේකේ ඒක නිසා මේ ස්කන්ධ වචනේ අරගෙන තමයි මේක කියන්නේ. චත්තාරෝ කන්දා අරූපිනෝ අඤ්ඤමන්නම් අඤ්ඤමඤ්ඤං සහජාත පච්චේන පච්චේ. ඔය එකක්. ඕක වෙනමම රූප සම්බන්ධයෙන් මේ කියන්නේ රූප නැති අරූපී ධර්ම සම්බන්ධයෙන් තමයි කියන්නේ. දැන් තව වචනයක් තියෙනවා වාක්‍යයක් තිබෙනවා. චත්තාරෝ මහා භූතක්. අඤ්ඤමඤ්ඤං සහජාත පච්චේන පච්චයෝ. හරියට පරිස්සම් වෙන්න මේ කතාව. හරියට පරිස්සම් වෙන්න මේ කතාව ඉස්සර වෙලා කිව්වේ කොච්චරද? ඉස්සර වෙලා කිව්වේ සිත් ටිකයි චෛතසික ධර්ම ටිකයි වෙනම අරගෙන. ඒක එහෙම කිව්වන් පස්සේ තමයි මේක තේරෙන්නේ. අරූපී ධර්ම පිළිබඳව ඉස්සෙල්ලා කිව්වා. දැන් කියනවා චත්තාරෝ මහා භූතං සත්තාරෝ මහ භූතා කියලා කියන්නේ පඨවිද ආපෝ තේජෝ වායෝ කියන සතර මහා භූත ධර්මය. මේ රූප ගොඩේ තිබෙනවා රූප ධර්ම ඒ 28න් 24ක් පැත්තකට තියලා හතර දිනක් විතරක් කියනවා. චත්තාරෝ මහා භූත. පඨවි ධාතු, ආපෝ තේජෝ වායෝ ධාතු. ඔවුනොන්ට අඤ්ඤමඤ්ඤං ඕනෝන්ට එකට හටගෙන එකට ඉපදීම වශයෙන් උදව් වෙනවා කියලා. කවදාකවත්ම මේ කවදාකවත් මේ පටවි ධාතුවට තනියෙන් හුදකලාව පහළ වෙන්න බෑ. ආපෝ ධාතුවට අනිත් තුන් දෙනාගේ සහාය උපකාරය නැතුව එකට හට ගන්න බෑ. තේජෝ ධාතුවටත් ඒ වගේ. වායෝ ධාතුවටත් ඒ වගේ. මේ හතර ධාතුන් ඔවුනොන්ට උදව් වෙන, උපකාර වෙන, උපකාර කරගන්න ගතියක් තියෙනවා. හැබැයි මේ මහා භූත ධර්ම විතරයි මෙතන කියන්නේ. ඒකත් හොඳට අපේ පින්වතුන් මේ මාතෘකාවේ අර්ථය කතා කරනකොට හිතේ දරා ගන්න. ඉස්සෙල්ලා නාම ධර්ම හතරක් කිව්වා. දැන් රූප ධර්ම හතරක් කිව්වා රූප 28න්. ඒකට හේතු තියෙනවා. තව විස්තර විභාග අපිට ගොඩාක් ඉස්සරහට කතා කරන්න තියෙන මේක මේ ප ဋ ාහන ධර්මයේ ඉස්සර වෙලා මේක හිතට හැඩ ගැසීගෙන පිළ ගැසීගෙන යන්න එපායි. තව එකක් තියෙනවා මෙහෙම. ඔක්කාන්තික්කනේ. ඔක්කාන්තික්කනේ. නාම රූපං අඤ්ඤමඤ්ඤං සහජාත පච්චේන පච්චයෝ එතන වාක්‍ය භාෂාව පාවිච්චි කරලා තියෙන විදිහ හරි පරිස්සමින් තේරුම් ගන්නට ඔක්කත් ඔක්කාන්තික්කනේ ඔක්කාන්ති කියලා කියන්නේ උපදින වෙලාව ඔක්කාන්තික්කනේ උපදින වෙලාව එහෙම නැත්නම් ප්‍රතිසන්දිය ඇති වෙන වෙලාවේ. එතනදී සිද්ධියක් සිද්ධ වෙනවා නාම රූපං. එතන කියනවා නාම ධර්මයි රූප ධර්මයි දෙගොල්ලම අඤ්ඤමඤ්ඤං සහජාත පච්චේන පච්චේ ඔවුනොවුන්ට උදව් වෙන උපකාර වෙනවා. ඉස්සර වෙලා කියාගෙන ගිය කතාව හරි පරිස්සමෙන් තේරුම් ගන්න. චත්තාරෝ කන්දා අරූපිනෝ අඤ්ඤමඤ්ඤං කියන තැන වෙලාවක් කිව්වේ නෑ මැරෙන වෙලාවද උපදින වෙලාවද ඉන්න වෙලාව ඔය කතා කිව්වේ නෑ ස්වභාවයෙන් මේ ජෙනරලි සිද්ධ වෙන දෙයක් කියන්නේ සත්තාරෝ මහ භූතාඤ්ඤමඤ්ඤං සතර මහ භූතයේ වුණොන්ට ඒත් ඒ අයගේ තිබෙන්නා වූ සබහා ධර්මය කියන්නේ. දැන් මේ ඒක කාලයක් වේලාවක් කියන්නේ නැතුව පොදුවේ කියනවා. ඊළඟට ඊට පස්සේ ඔක්කාන්තික්කණේ කියලා වෙනම තැනක් කියනවා. ඒ කියන්නේ විශේෂිත තැනක්. ඒ තමයි ප්‍රතිසන්දිය ඇති වෙන තැන. ප්‍රතිසන්දි අවස්ථාවේදී හිත විතරක් නෙමෙයි ප්‍රතිසන්දි ගන්නෙ. ඊළඟට රූප විතරක් නෙමෙයි ප්‍රතිසන්දි ගන්නෙ. මේතන නාම රූප ධර්මය දෙගොල්ලම උපදිනවා. මේ කතාව කියනකොට මේ පින්වතුන්ට වැටහියන්ට ඕන හිතට දැනියන්ට ඕන පෙනියන්ට ඕන මොන වගේ භවයක් ගැනද මේ කතා කරන්නේ කියලා. මේ කතා කරන්නේ අරූප ලෝකෙත් නෙවෙයි. මේ කතා කරන්නේ අසඤ්ඤ තලයේ කියනා රූප පමණක් තියෙන තැනක් නෙවෙයි. මේ කතා කරන්නේ නාම රූප ධර්ම දෙකම තිබෙන්නා වූ රූපේකුයි නාමයයි දෙකම තිබෙන්නා වූ පංච වෝකාර භවය ගැන තමයි කතා කරන්නේ. ඔක්කාන්ත එකනේ නාම රූපන්නේ. සාජාත පච්චේන පච්චය ඔවුනොන්ට උපදීන් වශයෙන් මේ ඉපදීන් වශයෙන් ඔවුනොන්ට උදව් වෙනවා උපකාර වෙනවා. ඊළඟට තියෙනවා චිත්ත චේසිකා ධම්ම. චිත්ත චෛතසික ධර්මයෝ චිත්ත සමුත්ථානානම් රූපානං සහජාත පච්චේන පච්චයෝ චිත්ත චෛතසික ධර්මයෝ ඉස්සෙල්ලා කිව්ව ස්කන්ධ වශයෙන් ඊට පස්සේ ප්‍රධාන මහා භූත ධර්ම වශයෙන් ඊට පස්සේ අවස්ථා වශයෙන් ඊට පස්සේ චිත්තචෛතසික ධර්ම වශයෙන් කියනවා තව රූප කොටසක්. ඒ කියන්නේ චිත්ත සමුත්ථාන රූප කියලා જાතියක් තිබෙනවා. දැන් මේ ටික අපි ඉස්සෙල්ලා තේරුම් ගනිමු. අපි මේක මේ ටික තේරුම් ගැනීමට අපි යම් කුසල අකුසල අව්‍යාකෘත කියලා මේ ධර්ම කාණ්ඩයක් කියවනේ අපි. කුසල ධම්මා අකුසල ධම්මා අභ්‍යාකත ධම්මා කියලා. ඒ කුසල ධර්ම අකුසල ධර්ම අභ්‍යාගත ධර්ම උදේ අපි ඉස්සෙල්ලා බලමු මේ අපි ඉස්සෙල්ලා බලමු උදාහරණයක් හැටියට චෛතසික අඩුවෙන් තිබෙන්නා වූ ලෝභ සහගත සිතක්. මේ ලෝභ සහගත සිතක මේ තියෙන ධර්ම ටික අපි බලමු. පළවෙනි ලෝභ සහගත සිත. දැන් අපේ මේ පිඟුතුන් මේ ධර්ම අහන නිසා මේවා නිතර කියවර නිසා සාකච්ඡා කරන නිසා මේ ධර්ම ගුණ කරගන්නට පහසුයි පුළුවන්. පළවෙනි ලෝභ සහගත සිත කොහොමද කියවෙන්නේ? සෝමනස්ස සහගත, ditthිගත සම්පයුත්ත, අසංකාරික සිතනේ. සෝමනස්ස සහගතයි, ditthිගත සම්පයුත්ත අසංකාරිකයි. දැන් මේකේ තිබෙනවා මේ සිතේ ධර්ම මෙච්චරක් තිබෙනවා. මේක අකුසල් සිතක්. මේ අකුසල් සිතේ ලෝභය ප්‍රධාන කරගෙන තිබෙනවා ධර්ම ටිකක්. දැන් ඒ හිත තියෙනවනේ. ඒ හිත එකක්නේ. ඒක නාම ධර්මයක්නේ. ඒක අරූපී එකක්නේ. චෛතසික ධර්ම තිබෙනවා. පස්ස වේදනා සංඥා චේතනා ඒකාග්‍රතා ජීවිතින්ද්‍රිය මානසිකාර. ඔබ සරෝචිත සාධාරණයි. ওই ටික අනිවාර්යයෙන්ම ඔක තියෙන්න ඕන. ඊට පස්සේ තියෙනවා විතක්ක, ਵਿਚාර, අධිමොක, විරිය, පීති, ඡන්ද. ඊට පස්සේ 13ක් තියෙනවා. තව බලමු. දැන් මෙතන චෛසික 13යි. ඊළඟට තියෙනවා අ මෝහ අහිරික අනුත්ප්ප උද්දච්ච මෝහ අහිරික අනුත්ප්ප උද්දච්ච කියලා අකුසල සාධාරණ චෛතසික ධර්ම හතරක් තියෙනවා ඒක එකතු කරන්න අර 13ට 17ක් වෙනවා. 17ක් වෙනවා. ඊළඟට තිබෙනවා ලෝභ චෛතසිකේ එක්කාතු වෙනවා. එතකොට 18ක් වෙනවා. ඊළඟට එකතු වෙනවා ditthi චෛතසිකය 19ක් වෙනවා. මේ චෛතසික ධර්ම 19 අර පළවෙනි අකුසල සිතේ ලෝභ සිතේ වැඩ කරනවා. එතකොට චෛතසික 19කුත් ඊළඟට හිතකුත් මේ ටික අකුසල ධර්මනේ. මේ අකුසල ධර්ම ඔක්කොම ටික නාම ධර්මනේ. මේ නාම ධර්ම කවදාකවත්ම බලන්න සහජාත ධර්ම තේරුම් ගන්නේ කොහොමද? කවදාකවත්ම මේ හිතට අකුසල් හිතක් හැටියට ලෝභ අරමුණකට යන්න මේ ස්පර්ශේ නැතුව බෑ වේදනාව නැතුව බෑ සංඥාව නැතුව බෑ ජීවිතින්ද්‍රිය නැතුව බෑ විතක්කේ නැතුව බෑ විචාරේ නැතුව බෑ තණ්හාවට කවදාකවත් මේ අනිත් චෛතසික ධර්ම 18 දෙනාගේ උදව් නැතුව ඒ හිතේ හිතක උදව්වක් නැතුව කවදාකවත්ම අරමුණකට ඇලී බැඳී තණ්හාවේ යන්න බෑ ඊළඟට ස්පර්ශය කියන එක කවදාකවත්ම අනිත් චෛතසික ධර්ම 18යි හිතක් නැතුව ස්පර්ශයට ක්‍රියාත්මක වෙන්න බෑ ස්පර්ශයේ තියෙන්නේ ධර්මයක් ධර්ම දෙන ගතියයි. ඉතින් ඒක තමන්ම ගිහිල්ලා ස්පර්ශ වෙන්න බෑනේ. ඒක ඇවිල්ලා කෘත්‍යයක්නේ. ඒක නිසා ස්පර්ශයට වැඩක් නැහැ තනින් ඇවිල්ලා. අනිවාර්යයෙන්ම මේ කියන්නා වූ චෛතසික ධර්ම 19යි හිතයි කියන මේ ධර්ම 20 මේ ධර්ම 20 ගුණුව එකට හරියට බැලන්ස් වෙලා ශක්ති සම්පන්න වෙලා මිත්‍ර වෙලා සම වෙලා තමයි අර අරමුණට යන්නේ කිසිම කෙනෙකුට තනියෙන් යන්න බෑ. ඒ නිසා කියන මේ ධර්ම අකුසල්සිත මේවවිලා සත්වයෝ පුජ්‍යලයෝ ජීව ආත්ම කෙනෙක් නෙවෙයි ඒවවිලා එක්තරා විශ්වයේ තිබෙන ශක්ති විශේෂය ධර්ම විශේෂය සත්ව පුද්ගල නොවන ධර්ම විශේෂ. ඒ වගේම නාම ගුණ විශේෂ. ඒ වගේම නාම ධර්ම හැටියට ක්‍රියාත්මක වෙන ක්‍රියා විශේෂ. මේ ධර්ම ටික ඒ ක්‍රියා ධර්ම ටික නාම ධර්ම ටික ඔවුනොවුන්ට උදව් වෙවි උපකාර වෙවි අර අරමුණක් සම්බන්ධයෙන් ක්‍රියාත්මක. ඒක නිසා සහජාත ධර්මය. සහජාත ධර්ම පොකුරක් නේ. අඤ්ඤමඤ්ඤං කියලා කියන්නේ ඒතන තිබෙනවා ඔවුනොවුන්ට. ඔවුනොවුන්ට උපකාර කරගන්න. මෙතන තියෙනවා ස්කන්ධ හතරක්. මෙතන ස්කන්ධ හතරක් තිබෙනවා. මේ චිත්ත චෛතසික මේ විස්ස ළඟ ස්කන්ධ හතරක් තියෙනවා ඒ තමයි අර වේදනා චෛතසිකී තියෙනවානේ ඒ වේදනා චෛතසිකය වේදනා ස්කන්ධයයි. එතකොට චෛතසික 19න් එකක් අඩු වුණා. තව තියෙනවා 18ක්. සංඥා ස්කන්ධය සංඥා චෛතසිකය සංඥා ස්කන්ධය හැටියට වෙන් වෙනවා. තව තියෙනවා චෛතසික 17ක්. ඒ අකුසල් සිතේ වේදනා චෛතසිකය වේදනා ස්කන්ධයයි සංඥා චෛතසිකය සංඥා ස්කන්ධයයි ඉතිරි චෛතසික 17 සංස්කාර ස්කන්ධයයි. ඒ අකුසල් සිත විඥාන ස්කන්ධයයි. මෙතන තිබෙනවා ධර්ම ධර්ම වශයෙන් තනි ධර්ම වශයෙන් ගත්තාන් පස්සේ ධර්ම 20ක් තිබෙනවා. තනි කරගත්තාන් පස්සේ සමාන ගතියක් නැති වෙන වෙනම ස්වභාව තිබෙන ධර්ම තිබෙනවා 20ක්. ඒ 20 ස්කන්ධ කතාව හැටියට එහෙම නැත්නම් අරූපී ස්කන්ධ ධර්ම හැටියට කොටස් කරාන් පස්සේ කොටස් හතරකට තියෙනවා. ඒක නිසා ස්කන්ධ හතරක් තියෙනවා මෙතන. නාම ධර්ම ස්කන්ධ හතරක්. මේවා ඕනෝන්ට පක්ෂපාතී ඕනෝන්ට හිතවත් සහ උදව් උපකාර අන්‍යමඤ්ඤං අන්‍යෝන්‍ය වශයෙන් සාජාත පච්චේන පච්චයෝ ඔවුන්ට උදව් කරගන්නවා. ඔය අකුසල සිතක අකුසල් සිත පළවෙනි අකුසල් සිතේ මේ සහජාත ධර්ම ප්‍රත්‍ය වෙන ආකාරය ඔය කිව්වේ. කවදාකවත් එකක්වත් නැතුව යන්න බෑ. අනිත් එක තමයි මේ සමහර වෙලාවට වී අඩුකමක් හෝ වැඩිකමක් හෝ වෙලා එකක් පොඩ්ඩක් එහෙට මෙහෙට වෙලා මේ එනවා දෙවෙනි සිතේ ඊළඟට ඔය අකුසල් සිත. අපි හිතමු මෙහෙම. දැන් අකුසල අකුසල අකුසල් ධර්මයක් තියෙන තව හිතමු කුසල සිතක්. කුසාසිතක් අපි හිතමු මෙහෙම ඒ කුසාසිත අපි ගමු කෙනෙක් දානමය පින්කමක් සිදු කරනවා. දානමය පින්කම සිදු කරන වෙලාවේ එයාට තියෙනවා අලෝභී දාන චේතනාව. හිතක් පහළ වෙනවා. ඇත්ත වශයෙන්ම මේ දානේ සිද්ධ වෙන්නේ ඇඟේ නෙවෙයි හිතේ. ඒ දානේ හැටියට සලකන හිතේ ධර්ම ටික අපි ඉස්සෙල්ලා බලමු. කොච්චරක් තියනවද කියලා. දැන් අපි අර උදාහරණයක් හැටියට අකුසලයෙන් ගත්ත අකුසල් පක්ෂයෙන් ලෝභසිත. අපි කුසල් පක්ෂයෙන් මේ විදිහට ගනිමු. කෙනෙක් දානමය පින්කමක් සිද්ධ කරනවා. ඒ දානමය පින්කම සිද්ධ කරන වෙලාවේදී සෝමනස්ස සහගත ඥාන සම්පයුත්ත අසංකාරික කුසාසිත පහළ වෙනවා. සෝමනස්ස සාගත ඥාන සම්ප්‍රිත අසංකාරික කුසල්සිත. ඒ කුසල්සිතේ දැන් දානයක් දෙන වෙලාවේ ඒ කුසල්සිතේ තිබෙනවා නාම ධර්ම. මේ නාම ධර්ම වලින් තමයි මේ දානි වෙන්නේ. එතන තිබෙනවා ਸਰවචිත්ත සාධාරණ චෛතසික 7යි ඊළඟට ප්‍රකීර්ණක චෛසික 6යි 13ක් වෙනවා. ඒ 13යි කුසල සාධාරණ කියලා චෛසික ධර්ම තිබෙන 19ක්. ඔය කුසල චෛසික 19ක් තියෙනවා. සද්ධා සති හිරි ඔත්තප්ප, අලෝභ, අදෝස, తත්‍රමජ්ජත්තතා, කායපස්සද්දි, චිත්තපස්සද්දි වශයෙන් ඔය වකුරු ධර්ම 19ක් තියෙනවා. හොඳට බලන්න කොච්චරක් තියෙනවද ඔතන කියලා. ඔතන තියෙනවා චෛතසික ධර්ම 32ක්. චෛතසික ධර්ම තියෙනවා 32ක්. ওই චෛතසික ධර්ම 32ට තව එකතු වෙන්න ඕන සෝමනස්ස සහගත ඥාන සම්පයුක්තව දානි දෙන නිසා එකක් එක්කාස වෙන්න ඕන. ඒ තමයි ප්‍රඥාව. එතකොට කුසල චෛසිකම තිබෙනවා 20ක්. 20යි අනිත් 13යි ගත්තයින් පස්සේ වෙනවා චෛතසික ධර්ම 33ක් වෙනවා. ඔය චෛතසික ධර්ම ටික හිත නැතුව ඉන්න බෑ. දැන් මොන එක්කෙනා වුණත් මේ මේ ධර්ම මනෝමය ධර්ම මේ චිත්ත ගති ටික හැම වෙලාවෙම ඉන්න ඕන වෙන්නේ ක්‍රියාත්මක වෙන්න ඕන උපදින්න ඕන පහළ වෙන්න ඕන ඒ තමයි හිත ප්‍රධාන කරගෙන දැන් හිත එනවාද මේවා තනියෙන් ඉන්නේ එතකොට තව ධර්මයක් එන්න ඕන ඒ තමයි හිත එතකොට ධර්ම නාම ධර්ම තිබෙනවා 34ක් චෛතසික ධර්ම 33යි ඊළඟට මේ හිතයි 34යි. මෙතන තිබෙනවා මෙතන අරූපී ධර්ම 34ක් තියෙනවා. ඒ අරූපී ධර්ම 34 චත්තාරෝ කන්දා අරූපිනෝ අඤ්ඤමඤ්ඤං. ස්කන්ධ හතරක් වෙනවා මෙතන. කොහොමද? ඉස්සල්ලා කිව්වේ අකුසල චෛත අකුසල ස්කන්ධ. දැන් මෙතන කියන්නේ කුසල ධර්ම ස්කන්ධය. වේදනා චෛතසිකය සංඥා චෛතසිකේ දෙක යනවා වේදනා ස්කන්ධ සංඥා ස්කන්ධ හැටියට. ඉතිරි චෛතසික ධර්ම සමූහය එතන තියෙනවා ඉතින් චෛතසික ධර්ම තිබෙනවානේ තව 31ක් ඒ ටික යනවා සංස්කාර ස්කන්ධයට. හිත ඒ කුසාසිත විඥාන ස්කන්ධේ. මේ කියනා වූ ධර්ම 34ම එකිනෙකාට එකිනෙකාට එකිනෙකාට හැබැයි එක ධර්මයක්වත් අනිත් එක්කෙනාට තමන්ගේ ලක්ෂණය ගිහිල්ලා ඇඟේ ගස්සන්නේ කිසිම ධර්මයක් අනිත් එක්කෙනාගේ ගතියක් ගුණයක් තමන්ගේ ඇඟේ ගහගන්නෙත් නැහැ. තමන් වෙනම ලක්ෂණයකින් වෙනම ගුණයකින් පෙනී ඉන්න ගමන් අනිත් ධර්මයට උදව් වෙන, උපකාර වෙන ස්වභාවය තමයි මේකේ තියෙන්නේ. දැන් මෙතන තිබෙනවා අඤ්ඤමඤ්ඤං ඔවුනොවුන්ට උදව් වෙනවා උපකාර වෙනවා මේ කුසල් සිතට. දැන් අපි තව එකක් ගත්තම ඔය ඔය විදිහට සෑම සිතකම සෑම සිතකම ඒ ප්‍රමාණය වලට උදව් කරනවා උදව් ලබනවා. තව එකක් තිබෙනවා මේ ඒක ටිකක් ගරුගම්බීරයි සතර ස්කන්ධය මහා භූත හතර ඔවුනොන්ට උදව්පකාර කරගන්නවා. ඒක සාමාන්‍යයෙන් අර කියපු අනුසාරයෙන් තේරුම් ගන්න පුළුවන්. හැබැයි තව එකක් තියෙන විශේෂයෙන්ම ඔක්කත්තිකනේ. උපදින අවස්ථාවේදී මව් කුසක පිළිසිඳ ගන්න අවස්ථාවේදී නාම ධර්මයෝ රූප ධර්මයෝ ඔවුනොවුන්ට උදව් කරගන්නවා. මේක ටිකක් අපි පරිස්සමෙන් තේරුම් ගන්න ඕනේ. දැන් මේ මව් කුසට උපදින්ට පිරිසිඳ ගන්නට එන ඒ විඥාණය විඥාණය චුතිසිතෙන් පස්සේ ඉස්සෙල්ලා ජීවිතයක චුතියෙන් පස්සේ ප්‍රතිසන්දියක් හදාගන්න තැනදී මේ ප්‍රතිසන්දිය හදාගන්න තැනදී රූප ලෝකයෙන් අයින් වෙලා එන අපි හිතමු මනුස්ස ලෝකයෙන් අයින් වෙලා මනුස්ස ලෝකෙම කෙනෙක් උපදිනවයි කියලා. ඒ වෙලාවේදී එයා මනුස්ස ලෝකයේ ඉස්සල්ලා හිටියා රූපයකුත් එක්ක නාම ධර්ම හතක් එක්කාසු කරගෙන. ඒ හතරම පහම අයින් කරලා එනවා. ඒ එනකොට අලුත් තැනදී එයාට ඒ ලෝකෙන් කිසිම දෙයක් අරගෙන ඉන්නේ නැහැ. නමුත් මෙතෙන්ට එනකොට නාම ධර්ම නාම ධර්ම හතර වේදනාව සංඥාව සංස්කාර විඥාන හතර එනකොට හිත විඥානයේ ප්‍රධානයි ඒක එනකොට චෛතක නැතු වෙන්නේ නැහනේ ඒ එනකොට ඒ නාම ධර්ම හතරට පීඨා සිටින්ට එක පාරම ඒකේ ආනුභාවයෙන්ම 탁 ගාලා හැදෙනවා රූපයක්. ඒ රූප අපි හිතමු මෙහෙම. උදාහරණයක් හැටියට ගත්තොත් එහෙම එතන තිබෙනවා හෘදේ වස්තු රූපය. හෘදය වස්තු රූපයේ ඒ රූපය තමයි දැන් අනිත් නාම ධර්ම වලට හරියට ඉන්ට හිතින්ට තියෙන තැන හරියට කියනවා නම් මේ හරියට කියනවා නම් ඔය කියනවා කැටියක් රත් වුණාන් පස්සේ තියෙනවානේ රස්නයක් ඒ රස්නේ ඇති වෙනකොට තේවෙනවා ඒකේ නිකන් මේ නිකන් 아무තු නිකන් චලන ගතියක් තේවෙනවා උණුහුම් ගතියක් නිකන් ඒ අන් ඒ මිරිගුව වගේ අන්න ඒ වගේ හිතට රූපයක් නැතු ඉන්න බෑනේ පංචවෝකාර භවය ආන්න ඒ අවස්ථාවේදී අර හෘදය වස්තු රූපේ එහෙම නැත්නම් මේ වස්තු රූපේ වස්තු රූපය උදව් වෙනවා අර නාම ධර්ම හතරට නාම ධර්ම හතර උදව් වෙනවා හර වස්තු රූපේට. ඔන්න ඔය නිසා නාම රූප ධර්මයෝ ඔවුනොන්ට සහජාත භාවයෙන් එකසු වීම වශයෙන් උදව් වෙනවා උපකාර වෙනවා කියලා කියන. දැන් මේ විදිහට බැලුවෙන් පස්සේ ගොඩාක් තිබෙනවා මේ ඔය ප්‍රතිසන්දි හිත ගැන කියනකොට ඒක කුසලත් නෙවෙයි ඒක අකුසලත් නෙවෙයි ප්‍රතිසන්දි සිත විපාක සිතක් නිසා ඒක අව්‍යාපෘතයි ඒක නිසා ඉස්සෙල්ලා කුසල ධර්මවල ස්කන්ධ ගණන් ගැනීම අකුසල ධර්මවල ස්කන්ධ ගණන් ගැනීම මෙතන අව්‍යාපෘත ධර්මවල ස්කන්ධ ගණන් ගැනීම ඒ හැම එකකම ඔවුනොන්ට උදව් වෙන උපකාරණ ස්වභාවය තමයි කියන්නේ. චිත්තචේසිකා ධම්මා චිත්ත සමුත්ථානානං රූපානං සහජාත පච්චේන පච්චය. අනිත් එක තමයි මේ මේ අපේ හිතක් පහළ වෙනකොටම ඒ හිත පහළ වෙනකොටම මහා පුදුම සිද්ධියක් වෙනවා අපිට දන්නේ නැතුවම ඒ හිතේ ආනුභාවයෙන් හිතේ ශක්තියෙන් ගේ ආනුභාවයෙන් ඒ චෛතසික ධර්මයන්ගේ ශක්තියෙන් පහළ වෙනවා චිත්ත සමුත්හානික රූප. ඒවත් එකට උපදින්නේ. සිත පහළ වෙලා ඉස්සෙල්ලා පස්සේ නිකන් සමුත්හාන රූප පහළ වීමක් නැහැ. එකටම තමයි පහළ වෙන්නේ. ඒක නිසා කියනවා චිත්තසහිතකයන්ගේ හින්දා නිසා රූප ධර්මියෝ ඔවුනොන්ට උපකාර වේ පහළ වෙනවායි කියලා. දැන් මේක ඇත්තට මේ අපි අපි හිතමු මෙහෙම අපි භාවනා කරනවායි කියලා. ඉතින් ඉඳගෙන භාවනා කරනවා. භාවනා කරනකොට අපි හිත දිහා බලාගෙන ඉන්නවා. හිත දිහා බලාගෙන ඉන්නකොට ඔය ඒ පහළ වෙන මෙනෙහි කරන හිතට හිතට අනුරූපව හිත ජීවිතයේ චිත්තජ රූප පහළ වෙනවා. සිත වෙනස් වුණා. සිත වෙනස් වුණා නම් අමුතු සිතක් පහළ වුණා නම් ඒ අමුතු සිත පහළ වෙනකොට කෙලෙස් හෝ නිකලස් ඒ එකම ඒ පහළ වෙච්ච සිතට ගැළපෙන්න අමුතුම රූපමය පරිසරයක් අපේ ඇඟේ හැදෙනවා ඒක අපිට දැනෙනවා ඒ ඇති වෙන්නේ ඒවා චිත්තජ රූපය ඔය විදිහට ඔය විදිහට ගොඩාක් එක එක එක එක එක එක සිතක් සිතක් සිතක් සිතක් පාසා මේ චිත්තජ රූප දිගට පහළ වෙන ඒවා ඔවුනොන්ට උදව් වෙන උපකාර වෙනවා. දැන් මේ විදිහට බලාගෙන ගියාම මේ සහජාත ධර්මයෝ ඔවුනොන්ට පහළ වෙන උපකාර වෙන ආකාරය කුසල් වශයෙන්ුත් අකුසල් වශයෙන්ුත් අව්‍යාකෘත හැටියටත් අපිට තේරුම් ගන්නට හිතා ගන්න පුළුවන්. හොඳට තව තව මෙනෙහි කරන්ඩ සෑම දිනාටම ශක්තිය ලැබේවා කියලා මෛත්‍රියෙන් ප්‍රාර්ථනා කරනවා. අද මේ අදට මේ පින්වතුන්ට සාකච්ඡා වාර්ගයට වාරයට පොඩ්ඩක් අවස්ථාව තියලා අපි මේ මෙතකින් මේ කෙටි දේශනාව අපි හමාර කරනවා ඒ වගේම ප්‍රශ්න කීපයක් විතරක් අපි අහමු මේ පින්වත් හැම දිනාටම ගොඩාක් ප්‍රශ්න ඇති සමහර අයට නැතුව ඇති නමුත් මේක තව ඉස්සරහට සාකච්ඡා කරන්න ඕන කතා කරන්න ඕන. ඉතින් මේක ඉස්සලා කියලා තියෙන නිසා මම හිතන්නේ මේක අමාරුවක් වෙන එකක් නැtei කියලාත් මගේ විශ්වාසයක් තියෙනවා. කෙසේ හෝ ධර්මකාරණේ නිවැරදිව තේරුම් ගැනීම වටිනවා මොන හරි තියෙනවා නම් අහන්න. ඒ වගේම මේ වෙලාවට ගන්න සුදුසු එකක් තිබුණත් අපි ගමු. අනිත් ඒවා ඉස්සරහ අවස්ථාවකදී අපි සාකච්ඡාවට ගනිමු. සෑම දිනාටම තෙරුවන් සරණයි. ධර්මාවබෝධය, නිර්වාණාවබෝධය සුවසේම සිද්ධ වේවා කියලා මෛත්‍රියෙන් ප්‍රාර්ථනා කරනවා. තෙරුවන් සරණයි. සාදු සාදු තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ අප්‍රමාණ පින් අද දේශනාවට. ස්වාමීන් වහන්සේ කල්යනා මිත්‍රෙන්ට අපි යොමු වෙමු. ඊට කලින් මට මතු කර ගන්න ඕන ප්‍රශ්නයක් තියෙනවා මම ඒක මතු කරන්න හැමෝම වෙනුවෙන්. අර චත්තාරෝ කන්දා කියපු තැනදී අර විඥාන ස්කන්ධය ගන්නකොට ස්වාමීන් වහන්සේ අපි සිත් 81ක් පමණයි ගත්තේ. ඉතින් අපිට තේරෙනවා මේ ලෝකෝත්තර සිත් 8 ගත්තේ නැහැයි කියලා. ඒ ගැන පොඩ්ඩක් පැහැදිලි කිරීමක් කරන්න පුළුවන් නම් බොහොම පිං ස්වාමීන් වහන්සේ තිරුවන් සරණයි. එතන එහෙම ගන්නේ මේ ඒකට හේතුවක් තිබෙනවා සංසාරය ගැන සලකනකොට සංසාරය ගැන සලකනකොට චතුරාර්ය සත්‍ය ධර්ම ගණන් ගන්නවනේ ආර්ය සත්‍ය ධර්ම හතරක් දුක්ඛ සමුදය නිරෝධ මාර්ගය කියලා. ඒ දුක්ඛ සමුදය නිරෝධ මාර්ගය කියන කොටස් හතර සලකන්නේ සිත් 81කින් චෛතසික ඒ සමග යෙදෙන චෛතසික ධර්ම 53කින් සහ රූප ධර්ම සමූහයෙන් එතනදී ඒ දුක්ඛ ඔය තමයි දුක් ගොඩ දුක්ඛ සමුදය නිරෝධ මාර්ගය ඔය මාර්ග සිත් හතරයි ඵලසිත හතරයි චතුරාර්ය සත්‍යයට දාලා සලකන්නේ ඒකට ඒකට කියනවා සත්‍ය විනිමුක්ත ධර්ම කියලා. සත්‍යයෙන් අයින් කරපු ධර්ම. චතුරාර්ය සත්‍ය ධර්මෙන් අයින් කරපු ධර්ම කුසල ධර්ම හැටියට ගන්නකොට ඒක ගන්නවා. ඒක කුසල ධර්මයක් නේ. දැන් කුසල ධම්මා අකුසල ධම්මා අභ්‍යාපත ධම්මා කියලා ත්‍රිකයේ සලකනකොට ඒක සත්‍ය ධර්මය හැටියට නෙවෙයි සලකන්නේ ත්‍රික ධර්ම හැටියට සලකනකොට එතනදී ওই ධර්ම ටික ගන්නවා කුසල ධර්මයක් නේ තව එකක් තිබෙනවා කුසල ධර්ම බෙදීම ආකාර දෙකක් තිබෙනවා අකුසල ධර්ම නම් කෙලින්ම සංසාරේනේ. ඒ ගැන කතා දෙකක් නේ. කුසල ධර්ම තියෙනවා ආකාර දෙකක් බෙදේ. එකක් තමයි ලෞකික කුසල ධර්ම විතරක් සැලකීම. එතකොට කුසල් සිත් 17ක් තියෙනවා. ඒ ටික විතරයි ගන්න. ලෞකික කුසල් සිත් 17. සාමාන්‍ය ලෞකික කතාවක් නැතුව කොහොම කුසල් සිත් කියලා ගත්තා. එන් පස්සේ ගන්නේ මේ මාර්ගසිත හතරත් එක්ක 21යි. ඒ තමයි කුසල ධර්ම. දැන් මේ ඒක නිසාවෙන් ඔය ස්කන්ධ කතාවට ඔය ස්කන්ධ කතාවට ඔය සිත් හතර මේ අට සම්බන්ධ කරගන්නේ නැහැ. අනිත් ඒවා ඔක්කොම සම්බන්ධ කරගන්නවා. හැබැයි මේ ඔය සංසාරයේට සංසාරයේට ගන්නකොට අනිත් එක සහජාත ධර්ම හැටියට ගන්නකොට නම් මේවා සලකනවා. බොහොම පින් හොඳයි අපි කල් අවස්ථාව දෙමු ප්‍රශ්න අහන්න හොඳයි තෙරුවන් සරණ ස්වාමීන් වහන්සේ ස්වාමීන් වහන්සේ චිත්ත චේතසික ධම්ම චිත්ත සමුත්ථාන කියලා ගත්තාම ස්වාමීන් වහන්සේ දැන් එතකොට ශරීරයේම දැන් හිරිකට පිපෙනවා චිත්ත චෛතසික වලින් ස්වාමීන් වහන්සේ ඒ විදිහට තේරුම් ගත්තා නම් හරියන්නේ ස්වාමීන් වහන්සේ ඔව්වත් අපේ ශරීරයේ හිරිගඩු පිපෙනවායි කියලා කියන්නේ හිරිගඩු පිපෙන්නට මේ ඒ හිරිගඩු පිපෙන සිතක් තියෙන්න එපාය සමහරට සතුට නිසා හිරිගඩු පිපෙනවා. සමහර වෙලාවට බයක් එච්ච හින්දා හිරිගඩු පිපෙනවා. ආන්න ඒ වගේ ඇති වෙනවා මේ සිත් නිසා හිරිගඩු පිපීම. සමත් එකක් තමයි මේ වෙදරක නිසාත් ඔය ඇති වෙනවා මේ ඒකේ ඍතුජයි. හිරිගඩු පිපීම. හැබැයි මෙතන සිත නිසා හිරිගඩු පිපීම බය නිසා, සන්තෝෂය නිසා, උද්දාමයේ නිසා ඒක ඇති වෙන්න පුළුවන්. ඒකත් ඒ විදිහට අනිත් එක තමයි කඳුළු වීම. දැන් මිනිසෙකුට දුකක් ඇති වෙනවා. දුකක් ඇතිනේ මෙන්න මේ ඇහෙන් කඳුළු ගලනවා. ඒ වැවෙලා චිත්තජ රූප. ඒ වගේම සමහරලාට hina යනවා. ඒවත් චිත්තජ රූප. ඒ විදිහට තමයි චිත්තචේසිකා ධම්මා චිත්ත සමුට්ඨාන රූප ධර්මය සහජාතිය කියලා කියන්නේ. තේරුවන් සරණයි. තෙරුවන් සරණ ස්වාමීන් වහන්සේ ඒකටම එක්හසු කළ ස්වාමීන් වහන්සේ එතකොට නිස්සය පච්චේදී මහ භූතා උපාදාය රූපානං කියලා ගන්නවා. ඒක මෙතෙන්දි කියන්නේ නැද්ද ස්වාමීන් වහන්සේ? තෙරුවන් සරණ. ඔව් මේක මම මේ ඒක මම අත කිව්වේ නැත්තේ තව ටිකක් මේක විස්තර කරන්න ඕන නිසා මේකේ තව තියෙනවා ඉස්සරහට කියලා දෙන්න ටිකක්. මම ඒක නිසා මේ පිළි හතරයි ඉස්සරහට ඉදිරිපත් කරගත්තේ. අපි ඉස්සරහදී ඒක කියලා දෙනවා. හොඳයි තවත් කාට හරි ප්‍රශ්නයක් තියෙනවා ඉදිරිපත් කරන්න පුළුවන් නැත්නම් තවත් බොහොම සුළු වෙලාවක් තියෙනවා තිරුවන් සරණයි ස්වාමීන් වහන්සේ නිර්වාණයේදී හේතුඵල ධර්ම ක්‍රියාත්මක වේ කියන එක මේ අවස්ථාවේ සුදුසු නම් පොඩ්ඩක් පැහැදිලි කරලා දෙනවා නම් ගොඩක් පින් තිරුවන් සරණයි. නිර්වාණයේ හේතු නෑ ඵල නෑ. හේතුඵල තිබෙන්නේම යම්කිසි තැනක හේතු තියෙනවා නම් ඵල තිබෙනවා. එතකොට ඒ තමයි සංසාරේ. කවදාකවත් නිර්වාණ ධාතුවේ හේතුවකුත් නැහැ, ඵලයකුත් නැහැ. ඒක නිසා කියනවා ඒකට වෙන නමක්. අහලා ඇති සංකත ධර්ම අස් පාවිච්චි කරනවා. සංකත ධර්ම කියලා කියන්නේ හේතු වලින් හටගන්න ධර්ම සහ හේතු වශයෙන් ඉදිරිපත් වෙන ධර්ම වලට කියනවා සංකත ධර්ම කියලා. ඒ ඒව තමයි ඔය හේතු ඵල ධර්ම හැටියට තවත් නමකින් කියන්නේ සංකත ධර්ම. ඒ චිත්ත චෛතසික රූප ඇවිල්ලා සංකත ධර්මයෝ. නිර්වාණ ධාතුවට කියනවා හේතුවකින් හටගන්නේ නැති ඵලයක් නොවන කවදාකවත් නිවන හිතින් හටගත් එකක් නෙවෙයි. නිවන චෛතසිකයන්ගෙන් හටගත් එකක් නෙවෙයි. නිවන රූපයන්ගෙන් හටගත් එකක් නෙවෙයි. නිවන කියන එක හේතු වලින් හටගත්තේ නැති හින්දම හේතු කතාව මොකක්වත් නැහැ. ඒක ඔහි පවතිනා වූ නිවිච්ච ස්වභාවයක්. නිවිච්ච ගුණයක් කිසිම හේතුවක් ඵලයක් වැඩ කරන්නේ නැති හිතකුත් නැති චෛතසිකයකුත් නැති සෝබනත් නැති අසෝබනත් නැති රූපත් නැති මොකාක්වත්ම චිත්ත චෛතසික ධර්ම සංකත ධර්ම මොකක්වත්ම නැති තැනක් වන නිසා ඒකට කියනවා අසංකත ධර්මය අසංකත ධාතුව කියලා. ඒක නිසා නිවනේ හේතු නැහැ ඵල නැහැ. ඒකේ ඒ හේතුඵල ධර්මයන්ගෙන් සම්පූර්ණයෙන්ම මිදිච්චම මිදිච්චම සෞම්‍ය වෙච්ච අතිපාරිසුද්ධ වූ ධර්ම ස්වභාවය. තිරුවන් සරණයි. ස්වාමීන් වහන්සේ අපිට පසුගිය සාකච්ඡාවදී මතුවෙච්ච ප්‍රශ්නයක් තියෙනවා. මොකද ගිය පාර ස්වාමීන් වහන්සේගේ විස්තරයෙන් පස්සේ අපිට ප්‍රශ්න අහන්න අවස්ථාවක් නැතුව ගිය නිසා ස්වාමීන් වහන්සේ අර අපි කතා කරා මේ කලින් කතා කරපු ප්‍රශ්නේ ගැනයි කතා කරන්න සමාවෙන්න ඕන. ඒකට අපි කිව්වා අරහන්ත චුතිසිත කියන එක කිසිම පිටකට අනන්තර ප්‍රශ්නින් ප්‍රශ්ති වෙන්නේ නැහැ කියලා. මොකද එතනින් එහාට සිත් પરම්පරාව නවතින හින්දා. එතන සංසාරයේම කෙලවර නිසා ස්වාමීන් ප්‍රශ්නයක් මතුවුණා මේ සමසීසී රහතන් වහන්සේගේ චුතිසිත ඇති වෙන්නේ කොහොමද කියලා. ඒ කියන්නේ රහත් වීමත් අපි සාමාන්‍යයෙන් කතා කරනකොට කියන්නේ රහත් වීමත් පිරිනිවන් පෑමත් දෙක එක වෙලාවෙ සිද්ධ වෙනවායි කියලා. ඒ ගැන කෙටියෙන් අදහසක් කියන්න පුළුවන් නම් ස්වාමීන් වහන්සේ බොහොම පිං පෙරවන් සරණයි. ඒක මේ ඒක මේ සමහර අය සමසීසී කියන ගතිය සමසීසී ගුණය කියන එක තේරුම් අරගෙන තිබෙනවා මේ වැරදි විදිහට මේ ඒ සමසීසී ගතිය තේරුම් අරගෙන තියෙන වැරදි විදිහට ඒක නිසා මේ දැන් ඒක මේ විදිහට තේරුම් ගන්න එක හොඳයි. දැන් බලන්න අවුරුදු 7 කෙනෙක් රහත් වෙනකොටත් අවුරුදු 20ක කෙනෙක් රහත් වෙනකොටත් අවුරුදු 35ක කෙනෙක් රහත් වෙනකොටත් අවුරුදු 50 ගිය කෙනෙක් රහත් වෙනකොටත් අවුරුදු 80ක් 90ක් වෙලා රහත් වෙනකොටත් ඒ රහත් වෙන එක්කෙනාට රහත් වෙන එක්කෙනාට කවදාකවත්ම රහත් මාර්ග සිතක් ඵල සිතක් හටගන්නේ නැතුව රහත් වෙන්නේ නැහැ. ඒක නිසා මාර්ග චිත්ත වීතියක් අනිවාර්යයෙන්ම ක්‍රියාත්මක වෙන්න ඕනේ ඒ කෙනාට සංස්කාර පේන්න ඕනේ සංස්කාර පේන්න ඕනේ සංස්කාරයන්ගේ දුක දැනෙන්න ඕනේ සංස්කාරයන්ගේ අනිත්‍ය දැනෙන්න ඕනේ සංස්කාරයන්ගේ අනාත්මය දකින්න ඕක විපස්සනා ගුණය එතකොට ඒ විපස්සනා ගුණේ දැකලා තමයි විපස්සනා සංස්කාරයන්ගේ ලක්ෂණ දැකලා තමයි ඒකියානුභවය ඒ බැලීමෙන් ඒ විදර්ශනා ගුණය ඇතිවීමේ ප්‍රතිඵලයක් හැටියට ඉස්සරහට ඉස්ස ගිහිල්ලා අනුලෝම සිත් පහළ වෙනවා ගෝත්‍ර වූ මාර්ග ඵල සිත් පහළ කියන්න එපායි. ඔය චිත්ත වීතිය යන්න නම් මම මේ කතා කරන්නේ රහත් සිත. කවදාකවත්ම කෙනෙක්ගේ හිතක් හිතක රහත් මාර්ග ඵල පහළ වෙන රහත් මාර්ග චිත්ත වීතිය පහළ වෙන්නේ නැහැ අනාගාමී චිත්ත වීතිය යන්න කලින්. අනිවාර්යයෙන්ම අනාගාමී චිත්ත වීතියක් යන්න ඕනේ. අනාගාමී චිත්ත වීතිය ගියාට පස්සේ තමයි භවංග කීපයකින් පස්සේ රහත් චිත්ත වීතිය යන්නේ. අනාගාමී චිත්ත වීතිය යන්නේ නැහැ. සකදාගාමී චිත්ත වීතියක් යන්නේ නැතුව. සකදාගාමී චිත්ත වීතියක් යන්නේ නැහැ. සෝවන් චිත්ත වීතියක් යන්නේ නැතුව. කවදාකවත්ම මාර්ග ස්කිප් කරන්නේ. ඵල ස්කිප් කරන්නේ. සෝවාන් සකදාගාමි අනාගාමි අරිහත් කියන මාර්ගසිත ඵලසිත පහළ වෙන චිත්ත වීති හතරක් පිළිවෙලකට යනවා සමහර වෙලාවට ඒ මාර්ග චිත්ත වීතියෙන් චිත්තක් මේ භවංග චිත්තක්ෂණ කීපයක් ගියාට පස්සේ සෝ මාර්ග සෝවාන් එකෙන් පස්සේ සකදාගාමි මාර්ග චිත්තයෙන් සකදාගාමි මාර්ග චිත්ත වීතියෙන් පස්සේ අනාගාමි අනාගාමි මාර්ග චිත්ත වීතියෙන් පස්සේ අරිහත් මාර්ග චිත්ත වීතිය. මේවා මේවා මේ සිත් පහළ වෙනකොට ඒ සිත් වලට අනුකූලව චිත්තජ රූපත් පහළ වෙනවා. ඒ මාර්ග චිත්ත වීති පහළොන්ට ඒවට අනුකූලව පහළ වෙනවා චිත්තජ රූප. චිත්තජ රූප පහළ කිරීමේ හැකියාවකුත් ওই සිත්වල තිබෙනවා. නිවන් අවබෝධ කිරීමේ ගුණ ස්වභාවයකුත් මහා ආනුභාව ස්වභාවයකුත් තියෙන. මේවා ඇවිල්ලා අප්‍රාණික වෙච්ච ඒවා නෙවෙයි. අප්‍රාණික වෙච්ච දුරවල වෙච්ච ඒවා නෙවෙයි. හොඳට පණ තියෙන ඕජා සම්පන්න ධර්ම ඕජාව හොඳට පිරිච්ච ඉතිරිච්ච සද්ධා ගුණයේ තිබෙන සිත් පෙළවල් හතරක්. ඔය ඕවා නැතුව නිවන් දකින්න බෑ. දැන් බලමු මරණ චිත්ත වීතිය. මරණාසන්න චිත්ත වීතිය කියලා කියන්නේ චිත්තජ රූප පහළ කර්මජ රූප පහළ වෙන්නේ නැති ඒ වගේම චිත්තජ රූප එහෙම හදාගන්නටත් ඒ තරම් හයියක් නැති දුර්වල වෙච්ච ඒ වගේම මහා මේ කර්මජ රූපත් ඉක්මනට නතර කරපු මේ චිත්තක්ෂණ 17 කලින්ම ඇතිවෙච්ච ඒ වගේම අල්ලගන්න වැලක් නැතුව ඉන්න තැනක්. එතකොට දැන් මේ මරණාසන්න චිත්ත වීතියක අවසානයේ තමයි භවංගේ තියෙන්නේ. ඒ කියන්නේ අවසානයේ තමයි භවංග හිතක් යන චුතිය නමි. මේ දෙකේ පාරවල් දෙකක් මරණාසන්න චිත්ත වීතිය අවසන් වෙන්න යනවා ජීවිතයේ චිත්තක්ෂණ 17යි තියෙන්නේ. ඔය චිත්තක්ෂණ 17 දුර්වල වෙච්ච හිතලා බලන්ඩ දුර්වල වෙච්ච පරල් වේගන යන පරණැති වේගන යන ඒ වගේම එල්ලෙන්ට වැල නැතිව යන චිත්ත වීතියක පුළුවන් ද නිවන් අවබෝධ කරගන්න නිවන් අවබෝධ කරගන්න හැකියාවක් තියෙනවද නැහනේ ওই චිත්ත වීති වර්ග දෙකක් දැන් ඔය චිත්ත වීතියක මේ මැරෙන්න යන චිත්තවීතියකදී චුතිසිතකදී තියෙන්නේ භවය අවසන් කරන එක මිසක නිවන් අවබෝධ කරගන්නක් තියක් නෙවෙයි. ඒක නිසා මේ අය සමහර අය තේරුම් අරගෙන තියෙනවා මේ චුතිසිත කියන එක මේ සමසීසී කියලා කියන්නේ නිවනුත් දකිනවා මැරිලත් යනවා කියලා. ඕක ධර්ම විරෝධී. ධර්ම විරෝධී වෙන්නේ මැරෙන හිතින් නිවන් දකින්න බෑ. නිවන් දකින හිතින් මැරෙන්න බෑ. සෝවාන් වෙන හිතින් සකදාගාමී වෙන්න බෑ. සකදාගාමී වෙන හිතින් අනාගාමී වෙන්න බෑ. අනාගාමී වෙන හිතින් අරිහත් වෙන්න බෑ. ඒ ඒක හිතකින්වත් මැරෙන්නත් බෑ. දැන් මේ දැන් බලන්න තව එකක් මතු කරන්න ඕන. චුතිසිත ප්‍රතිසන්දිසිත මොකද්ද? අව්‍යාකෘත සිතක්. භවංගසිත කියන්නේ මොකද්ද? ඒ විපාකනේ. ප්‍රතිසන්දිසිත අව්‍යාකෘත සිතක්. කුසලත් නෙවෙයි අකුසලත් නෙවෙයි ඒක විපාකයක්. ඊළඟට භවංගසිත කුසලත් නෙවෙයි අකුසලත් නෙවෙයි විපාකසිතක් අව්‍යාකෘතයි. චුතිසිත කුසලක් නෙවෙයි අකුසලක් නෙවෙයි අව්‍යාකෘත සිතක්. කවදාකවත්ම අව්‍යාකෘත සිතකින් නිවන් අවබෝධ කරගන්නේ නැහැ. දකින්න බෑ. මේ නිවන් දකින හිතට කියනවා කුසල් සිත් කියලා. මං කිව්වේ කුසල් සිත් හතරක් තියෙනවානේ. ඒක හැබැයි එකක් තියෙනවා ඒ කුසල් සිත් අපචේගාමී. අපචේගාමී කියලා කියන්නේ ප්‍රතිසන්දි සිත් හදන්නට සමහර කුසල් සිත් තියෙනවා ප්‍රතිසන්දි සිත් හදලා දෙන්න පුළුවන් සමහර ඒවා තියෙනවා මේ ප්‍රතිසන්දි කුසල් සිතක් වුණාට ප්‍රතිසන්දි හදලා දෙන්න බෑ ඒක නිසා තියෙනවා ආචේගාමී අපචේග අප මේ මාර්ග සිත් හතර අපචේගාමී මේ විපාක වශයෙන් ප්‍රතිසන්දි හදන්නේ දැන් මේ කතාව තේරෙනවනේ ඒක නිසා ওই සමසීසී කියන එකේ ওই විදිහට ඒක චිත්තක්ෂණීකව නිවන් දකින්නවා ඒක චිත්තක්ෂණීකව නිවන් දැක දැක මෙරලත් යනවා කියලා ගන්න බාර ගන්න ඒක ධර්ම විරෝධී ඔහොම නෙවෙයි ඔක වෙන්නේ. අපි හිතමු මෙහෙම. මිනිස්සු දැන් ඔන්න හාමුදුරුව කෙනෙක් ඉන්නවා. ඒ ස්වාමීන් වහන්සේ ඉතින් ඔන්න භාවනා කරනවා භාවනා කරනවා වැටෙනවා හිත වැටෙනවා සද්ධාව ගොඩ දා ගන්නවා ආයෙ වැටෙනවා ඔහොම ඔහොම ඔහොම ගිහිල්ලා මත් දැන් මේ විදර්ශනාව ටිකක් වෙනවා වැටෙනවා විදර්ශනාව ටිකක් වෙනවා වැටෙනවා ඔහොමනේ දැන් අපි ওই සමහර අය ඉන්න ඕන්න මේ විදර්ශනා භාවනාවක් කර කර යනවා විදර්ශනා භාවනා කරලා හොඳට ශ්‍රද්ධාවක් තියෙනවා ඊළඟට මේ පැය එකමාර දෙක හොඳට අපිත් එක්ක වාඩි වෙලා ඉන්නවා ඒ වගේම අනිත්‍ය කියන සංස්කාරය අනිත්‍යයි ඕම කිකියා ඉන්නවා. ඔන්න සතියකට විතර පස්සේ ඔන්න මගුල් ගෙදරක ගිහිල්ලා නටන නටලා පොටොත් ගේනවා. ඔහොම අවස්ථා තියෙනවා. ඉතින් බලන්නකෝ මේ දැන් දැන් සතිපට්ඨාන කර කර මගුල් ගෙවල නටන්න පුළුවන්ද? ඊළඟට මේ අත්‍යමස්මින් කායේ කේසාකි කියා ඊළඟට සිහියෙන් යුක්තව ඔය ඔය යන්න පුළුවන්ද? බෑ. එතනදී සිහිය වැටිලා භාවනාවේදී සිය හොඳට අල්ලලා තියෙන සද්ධාවත් එක්ක. ඔය වගේ අපේ හිත විදර්ශනාවේ යනකොට වැටෙනවා ගොඩ වෙනවා. වැටෙනවා ගොඩ වෙනවා. වැටෙනවා ගොඩ වෙනවා. ওই විදිහට තියෙනවා. ඔහොම භාවනා කර කර ඉන්න හාමුදුරුව කෙනෙකුට යෝගියෙකුට මේ අල්ලනවා මේ උණසන්නිපාතයක්. උණසන්නිපාතේ ආවන් පස්සේ හොද්දටම අමාරුයි. හොඳටම අමාරුයි. දැන් ඒක උණසන්නිපාත ලෙඩේ. ඒ උණසන්නිපාත ලෙඩේ ආවන් පස්සේ ඒක දුකක්. ඒ දුක හොඳට මෙනෙහි කරනවා. මෙනෙහි කරලා මෙනෙහි කරලා ඒ උණසන්නිපාතේ හැදුනට පස්සේ ඒක ඇරෙන්නේ නැහැ. උණසන්නිපාතෙන්ම ඒ හාමුදුරුවෝ අපවත් වෙනවා උණසන්නිපාතේම මෙනෙහි කරලා ඒකෙන් සතර මඟ සතර ඵල අවබෝධ කරගෙන ධර්මය අවබෝධ කරගෙන නිවන් දකිනවා. නිවන් දකින්ටයි මැරිලා යන්ටයි දෙකටම හේතු වුණේ උණසන්නිපාතේ හින්දා ඒක සමසීසි. ඊළඟට බඩේ අමාරුවක් හැදෙනවා. කෙනෙකුට බඩේ අමාරුවක් හැදෙනවා. ඔන්න බඩේ අමාරු දැන් ඔන්න හරියට බඩ රිදෙනවා. මේ බඩේ අමාරුව කවදාකවත් මොන බෙහෙතකටවත් ඇරෙන්නේ මේ හාමුදුරුව මැරෙන්නේ බඩේ අමාරුවෙන්. ඒ බඩේ අමාරුව මෙනෙහි කළා තමයි නිවන් දකින්නේ. ඒක නිසා නිවන් දකින්නයි මැරෙන්නයි දෙකටම මේ බඩේ අමාරුව හේතු වෙච්ච හින්දා ඒකට කියනවා සමසීසී කියලා. ඊළඟට අපි අපි හිතමු කෙනෙක් අර තියෙනවනේ මේ බෙල්ල කපා ගත්තානේ. එහෙනම් කෙනෙක් බෙල්ල කපා ගත්තා. බෙල්ල කපා ගත්තා එතකොට බෙල්ල කපා ගත්තන් පස්සේ එකපාර මැරෙන වේදනාවක් එනවා. ඒ වේදනාව ඒ බෙල්ල කපා ගත්තන් පස්සේ ඒ වේදනාව දැනුණා. ඒ වේදනාව මෙනෙහි කිරීම කවදාකවත් බෙල්ල කපා ගත්තේකින් බෙල්ල කපා ගත්තේකින් ජීවිතේ නැති වෙලා යනවා. බෙල්ල කපා ගත්තේකින් ඒ වේදනාව මෙනෙහි කරලා සසර දුකින් මිදලා සෝවාන් වෙනවා සකදාගාමි අනාගාමි අරිහත් වෙනවා. සිත් ඵල සිත් ඔක්කොමත් අවබෝධ කරගෙන සසර දුකින් මිදෙනවා බෙල්ල කැපීමෙන් මැරිලක් යනවා බෙල්ල කැපීමෙන්. ඒක නිසා එක සිද්ධියකින් බඩේ අමාරුව හෝ උණ සංනිපාතය හෝ බෙල්ල කපා ගැනීම හෝ ඇක්සිඩන්ට් එකක් හෝ මොකක් හෝ වේවා එක දෙයකින් එක කාරණයක් හේතු වෙලා මරණය සිද්ධ වීමයි ජීවිතේන්ද්‍රිය උපච්ඡේද මරණයයි මානසික වශයෙන් ධර්මාවබෝධය සිද්ධ වීමයි කියන එක එක චිත්ත වීතියක එක චිත්තක්ෂණයක වෙන එකක් නෙවෙයි. ඕක අස්සේ චිත්ත වීති ගාණක් යන කෝටි ගණන් යනවා. හැබැයි ඒ පැති දෙකක්. ඒකටම හේතු වුණේ මේ එක කාරණයක් එක සිද්ධියක් නිසා ඒකයි කියන්නේ මේ සමශේෂී භාවය එහෙම නැත්නම් එක සිද්ධියකින් මේ මේ නිවන් අවබෝධ කරගන්නවා සමශේෂී පරිණිරවාණය කියලා. ඒක නිසා හරි පරිස්සමෙන් මේ පින්වතුන් මේවා තේරුම් ගන්න හොඳට හිතනද හැම දිනාටම ධර්මාභෝධී වේවා කියලා මෛත්‍රියෙන් ප්‍රාර්ථනා කරනවා. සත් සත් සත් බොහොම පින් ස්වාමීන් වහන්සේ හොඳයි එහෙනම් අපි අද දවසේ අභිධර්ම පාඩම කතාව ගන්න බලමු ගුණ මහත්මයා ඔබයි. මේ අවසරයි ස්වාමීන් වහන්සේ ඒක අද චූටි ප්‍රශ්නයක් පොඩියෙන් උත්තර දුන්නත් කමන්නේ මේ කොමද ස්වාමීන් වහන්සේ රාතන් වහන්සේ කෙනෙක්ගේ මේ මරණසන්න චිත්තවිතිය වැඩ කරන එක අපි පොතපතකවත් අපිට හොයාගන්න නැහැ. ඒක මේ සමාපatti වල සමවදිනවා කියන එක විතරයි කියන්නේ. ඒක කොහොමද එතකොට ඒ මරණසන්න චිත්තවිතියක් කොහොමද ඒ රාතන් වහන්සේ කෙනෙක්ගේ වැඩ කරන්නේ කියන එක පොඩ්ඩක් ඒකෙන් පැහැදිලි කරලා දෙන්න පුළුවන් සාමන. තිරුවන් සාමාන්‍ය රහතන් වහන්සේ නමකේ චිත්තවිතියක් අර විදිහම තමයි ওই චිත්තක්ෂණ මේ කියන්නේ ජවන් සිත් පහකින් තමයි සකස් වෙන්නේ. අනිත් එක අර විදිහම යන්නේ මේ තියෙන්නේ රහතන් වහන්සේට බයක් ඇති ගැනීමක් සංකාවක් ශෝකයක් මොකක්වත් නැහැ. අනිත් එක තමයි හොඳ ඒ චිත්ත වීතේ යන්න කලින් හොඳ සිහියෙන් ධර්මයේ දැක දැක හොඳට තියෙනවා. හැබැයි ඒ චිත්ත වීතේ අවසානයේදී ඇතිවෙන භවංගය උන්වහන්සේ ඒ ජීවිතේ හටගත්ත ප්‍රතිසන්දි සිතට සමාන හිතකින් තමයි උන්වහන්සේ ඒ ජීවිතෙන් අතහැරෙන්නේ. ඒ චිත්ත වීති රහතන් වහන්සේලාට කියලා එහෙම අමුතුයක් නැහැ. ඒ යන චිත්ත නියාමයේ නියාමයමයි. එච්චර. තිරුවන් සරණයි. බොහොම පින් ස්වාමීන් වහන්සේ. කොහොමද කරවන් සම්මා හොඳයි ස්වාමීන් වහන්සේ එහෙනම් අපි අද දවසේ සාකච්ඡාව නිමා කිරීමට උපවාසිත වෙනවා අදත් අපි වෙනුවෙන් මේ වගේ කාලයක් රැය කරලා මේ ධර්ම කරුණු මත කර දීම පිළිබඳව ස්වාමීන් වහන්සේ අනන්ත අප්‍රමාණකින් මේ සියලු කුසලයන් වහන්සේට අනුමෝදන් කරනවා ඒ වහන්සේට නියම වෙනවා අද සාකච්ඡාව නිමා කරන ලෙස ආරාධනා කරනවා ඒ වගේම හැම දිනාටම තෙරුවන් සරණයි මේ පින්වතුන් ඉතින් අප කෙරේ මේ සද්දේට හිත යොදාගෙන ඉතින් මේ ධර්මය බුදුරජාණන් වහන්සේ දේශනා කළ තියෙන ධර්මය අහගන්ට හිත යොදාගෙන ඉතිය හැම දිනාටම ඉතින් ගොඩාක් කුසල් සිද්ධ වුණා. ඉතින් අපි මේ ධර්මය ඇසීමෙන් ධර්මයේ කීමෙන් අපි ලෞතර බුදුරජාණන් වහන්සේට নমස්කාර කිරීමක් කරු කිරීමක් වන්දනාවක් සිද්ධ කරන්නේ ඒ වගේම උන්වහන්සේලා බොහෝම අමාරුවෙන් ලෝකයට විවර කරා වූ ධර්මයේ ධර්මය හොයාගෙන යන්නා වූ පිරිසකට දැනුමේ ප්‍රමාණයේ හැටියට අපේ ශක්ති ප්‍රමාණයෙන් ඉදිරිපත් කරලා ඒ වාගේම පිහිටවීමක් පමණයි මේ සිද්ධ කරන්නේ ඒක නිසා ඒ ලෝතුරා බුදුරජාණන් වහන්සේලාගේ ධර්මයේ ලෝකයට කියා දීම ඇසීම නිසා තව මේ ධර්මයේ ජීවමාන කරනවා සජීවී කරනවා ලෝකයට විවර කරලා දෙනවා ඉතින් මේ කටයුතු සිද්ධ කරගන්න ඉතින් බොහෝම උදව් වුණා උපකාර වුණා පින්වත් ලලිත් දලුවත් මහත්මයාටත් ඒ වගේම ධර්ම වැඩසටහන මෙහෙයුවා පින්වත් ජයන්ත මහත්මයාටත් ප්‍රශ්න ඇසපු අපි පින්වත් මහත්මලා මහත්මින් සෑම දිනාටමත් අසාගෙන සිටියා වූ සෑම දිනාටමත් ඒකාන්තයෙන්ම නිදුක් නිරෝගී දීර්ඝාස වේවා දුකක් කරදරයක් නැතිව සැපසේ ධර්මාභූදේ කරගන්න ධර්මාරි ගමන් කරන්න ශක්තිය ලැබේවා කෙලසුන්ගෙන් හිත මිදේවා සද්ධාදී ගුණ ධර්මයන්ගෙන් හිත් වැඩේවා මේරීමටපත් වේවා ඒ වගේ මේ ධර්මාර්ගයේ පුරෝගාමීත්වයෙන් කටයුතු කරන පින්වත් ලලිත් දලුවත් මහත්මයාට නිදුක් නිරෝගී දීර්ඝාස වේවා මහත්මයාට ඒකාන්තයෙන්ම අපි මේ පින් බලෙන් කුසල් බලෙන් නිරෝගී භාවයේ වහවහාම ලැබේවා කියලා අපි සාදු කියලා ප්‍රාර්ථනා කරමු ආශිර්වාද කරමු මේ පින්වත් සෑම දිනාටම මේ උතුම් පින් බලෙන් අර අපි මතක් කරපු විදිහට සූක්ෂම වූ ප්‍රණීත වූ අසංකත වූ සුමధుර වූ ශාන්ත වූ නිදුක් නිරෝගී භාවය උපරිමේම තිබෙන්නා වූ කෙලසුන්ගෙන් නිරෝගී භාවය උපරිමේම තිබෙන්නා වූ හේතුඵල ධර්මයන්ගෙන් මිශ්‍රකාමක් නැත්තා වූ නිර්වාණ ධාතුව සෑම සුවසේම අවබෝධ වේවා නිවන් පිණිස මේ කුසල් මේ පින් හේතු වාසනා වේවා කියලා මෛත්‍රීන් ප්‍රාර්ථනා කරන සෑම දිනාට දේව කරනයි. සාදු සාදු